ඊටාමත්ම වැදගත් පුංචි නමුත් ලොකු වෙනසක් ඇති කරන පණිවිඩයක් දෙන්න. ඉතින් ඒ සඳහා හේතු වෙන්නේ ਸਰවචනංශේ සඳහන් කරනවා යම් කෙනෙක් මේ බුද්ධ ශාසනය දැනගෙන ඒ ශාසනයේ මූලික ප්‍රඥාව ලබා ගැනීම සඳහා සුතා දතා වචසා ಪರಿචිතා කියන විදිහට කියන දේ හොඳට සීයෙන් බුද්ධියෙන් අහගෙන ඒක හිතේ ධාරණය කරගෙන කියන දේ කටපාඩම් කරලා හිතේ ධාරණය කරගෙන මේ කියන දේ හිතාමතා නිකන් මිනිසුර වටන්න කියන දෙයක්ද නැත්නම් ඇත්තටම මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් සඳහන් කරන දෙයක්ද කියලා වචසා ಪರಿචිතා හොඳට තමන්ගේ මේ ලෝකේ ජීවත් වෙච්ච අත්දැකීමක් කියලා එකක් තියෙනවනේ. ඒ අත්දැකීමත් එක්ක ගලපලා බලනවා. මේ ප්‍රායෝගිකත්වයේ බලනවා. ඒ වචනෙන් කෙරුවට පස්සේ මනසානුපෙක්කිතා. එයා ඊට පස්සේ මනසෙන් කල්පනා කරලා බලනවා තමන් මෙතෙක් කරගෙන ගිය පාරත් මේ අලුතෙන් ලැබිච්ච මේ අසුවිරු ඥානයත් දෙක බලනකොට මට මේකෙන් සුවිශේෂී වෙනසක් කැපී පේන වෙනසක් සිංහලෙන් කියන හැබෑ වෙනසක් වෙන්න පුළුවන්ද කියලා. අන්නේ විදිහට හැබෑ වෙනසකට තුරු දෙන ගතියක් වෙනවනම් අපේ මනසේ යම් විවෘත වීමක් මනස පිළිගන්නා සුළු තත්වයට කර්මන්‍ය වීමක් මුරුදු වීමක් සිද්ධ වෙනවා. ඒ මුරුදු වීම සර්වචන් වහන්සේ සඳහන් කරන්නේ මේ නීවරණ ධර්මයන්ගේ යටපත් වීමත් එක්ක මනස මුරුදු වීමක් වෙනවා. ඒක නවීන විද්‍යාවේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ මනසේ මොලේ තියෙන ස්නායු ඕනම හැඩයක් ගන්න පුළුවන්. අපිව දන්න එකම පෙත විතරක් නෙවෙයි ඕනම හැඩයක් ගන්න පුළුවන්. අන්නේ හැඩයක් ගන්න පුළුවන් තැන දන්නේවත් අඩු ගානේ යම් කිසි කෙනෙක් මේ කාමච්ඡන්ද ආදී නීවරණයෙන් පොඩ්ඩක් ඈතර වුණාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා බුදු වෙන්න නම් බුදු වෙන්න පුළුවන් පසේ බුදු වෙන්න නම් පසේ බුදු වෙන්න පුළුවන් රහත් වෙන්න නම් රහත් වෙන්න පුළුවන් ඕනම මාර්ග ඥානයක් ඕනම අභිඥාවක් ඕනම දක්ෂකමක් ගන්න පුළුවන් ඒ සියල්ලම ආවරණය කරගෙන ඉන්නේ මේ නීවරණ ටික ඉතින් නීවරණ ගිවන් කරාට පස්සේ ඒ කෙනාගේ මනස මුදු චිත්තං කල්ල චිත්තං උදග්ග චිත්තං පදන්න චිත්තං විනීවරණ චිත්තං කියලා මුරුදු වෙලා කර්මන් කර්මාන්තයට ගැළපිලා කල්ලචිත්තං කියලා කියන්නේ කලල් මඩක් වගේ බිතර වි වපුරන් ඉස්සලා ගොවිය කුඹර බුදුම විදියට තුනී කර ගන්නවා කල්ලචිත්තං මුදිචිත්තං උදග්ගචිත්තං බොහෝම උද්‍යෝගිමත් වෙනවා කවදාකවත් ජීවිතේක කිසිම ලාභයක් ලැබිච්ච දවසකට හම්බෙච්ච නැති තරම් බුදුම උද්‍යෝගයක් වෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් උදග්ගචිත්තං පසන්නචිත්තං මොන නින්දාවකවත් මොනවා වුණත් හිතේ ප්‍රසන්න භාවය වැටෙන්නේ නැහැ විනීවරණ චිත්තං මෙතෙක් කල මම මේ කාපු මඩ ගොඩක් කියලා ඒ නීවරණ පිළිබඳ අවබෝධ වෙනවා. ඉතින් මේක පොඩි වැඩක් නෙමෙයි. මේක කාටවත් වෙන පොඩි වැඩක් නෙවෙයි. මේක තමයි මේ විද්‍යාඥයෝ මේ ළඟදී හොයාගත්තේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි මේ ගමන් කරන මීහරකේ කරත්ත බැඳගත්තා වගේ, මැටි වහගෙන ගොනෙක් වගේ, සඳුදා උදේ අමුඩ ගහගත්තාම තිකුරාද හැන්ද වෙනකම් මේ අදි නැදිල්ල කැම්බිරිල්ලක් නේ. මේ ඔක්කොම තියේදී කොහෙද අපිට manussකම? මේ සේරම කඹරන්නේ නීවරණ වලටනේ. මේ කඹරන්නේ කාමච්ඡන්දෙටනේ. අපිට තියෙන්නේ වියතක් විතර බඩක් නේ රකින්න උකට ඔච්චර නැහින්න ඕනේද? ඒකටද මේ ඔක්කොම කඹරන්නේ. දන්නවනම් මේ උදග්ග චිත්තම් පදන්න චිත්තම් විනීවරණ චිත්තම් කියලා. අනේ මේ එක එක රඟේ නම් කිය කියා අතීතයේ හිත හිතා අනාගතයේ හිත හිතා එක එක නිසා කැතපට ගහගෙන මේ කඹරන කැඹිරිල්ල බුදුජානනාථේ දැකලා එතන ඒ තියෙන ඒ වැදගත්කම ඒකේ තියෙන ඒ පුංචි දොර කවුළුව යතුරු හිල පෙන්නලා කියනවා ඔබ දන්න දහංගටයක් දාලා ওই නිවන ටික පොඩ්ඩක් ඉක්මවල බලපං බලලා ඉවරනාට පස්සේ උඹට තේරෙයි තා වැඩ ගොඩාක් තියෙනවා කියලා නිවරණ නැති උනාට සමතේ විතරනේ විපස්සනාවක් කියලා එකක් තියෙනවනේ ඒක තමයි ගැඹුරුයිනේ ඒකට ලොකු සමීකරණ ඕනේනේ නමුත් බුදුසසුනanse සඳහන් කරන්නේ මේ නිවන දුරු කරගන්න தત્ත්වය දක්වා යම් කිසි කෙනෙකුගේ මනස ඔප්නංවා ගත්තොත්, තෙද ගන්නවා ගත්තොත්, උද්‍යෝග කරගත්තොත්, කර්මන්නේ කරගත්තොත්, විනිවන தත්තරපත් කරගත්තට පස්සේ ඕනේ ආර්යයන් වහන්සේ නමගේ බණ තේරෙනවා. ආර්ය ධර්මයේ තේරෙනවා. ආර්ය විවහාරයේ තේරෙනවා. එතකම් මේ යක්ෂ භාෂාවල්නේ අපි කතා කරන්නේ. සමාජයේ විසින් අනකොටා ගන්න, මරා කියා ගන්න භාෂාවට ගියාට පස්සේ අර ආර්ය විවහාරේ නැති වෙනවා. හරි විවරේ තේරෙනවා යම් වෙලාවට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන මේ මූලික විසුද්ධි තුන පෙළ ගැස්ව ගන්නවා. ඒක මේ කිව්වට එච්චර ලේසි වැඩක් නෙක කියන නිසා කියනවා නෙවෙයි අමාරුයි තමයි. නමුත් ඒක එහා පැත්තට ගියාට පස්සෙත් වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා ලස්සන හුරතලයක් අතර තියෙන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ සෝතානුදත සූත්‍රයෙන් පෙන්වන්නේ නිසා යම් කිසි කෙනෙක් මේ කියන බණී අහනවා නම් ඔය ගෙදරින් ගෙනාව කුණු කන්දල් පැත්තක දාලා ඊට පස්සේ ඒක හොඳට හිතේ තියා ගන්න ඕනේ මම ඉඳගත්තාම මම මොකද්ද කරන්න ඕනේ මම කමඨාන් සුද්ධ කරන මොකද්ද කියන්න ඕනේ කියන එක අපිට තියෙන ඥාණය හොඳටම අල්ලත හැකි අල්ලන්න බැරි මොකද මේ කලේ මඩ පෙමුලා තියෙන්නේ මොනව දැම්මත් අල්ලන්නේ අර ගෙනාවු සම්ප්‍රදායක් එහෙම නැත්නම් අපි කියනවා සමහරලාට මේ සුචරිතවාදයක් එහෙම නැත්නම් සංස්කෘතියක්. ඉතින් ඒක බදාගෙන ඉන්න තාක්කල් ධර්මයට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා සුතා දතා ಪರಿචිතා වචසා ಪರಿචිතා මේ බුදුජානන්සේ දේශනා කරන මේ වචනයක වචන දෙකක ගැළපිල්ල වින මොනම සාහිත්‍යයකවත් ගන්න බෑනේ. ඒක පුදුමාකාර ගැළපිල්ලක් තියෙන. අපි මේ ඉස්කෝල වල ගිහිල්ලා ඉගෙන ගත්ත මේ කුණුහරුප නිසා අපිට මේකට වෙලාවක් නැහැ. අපි කියන අනේ පාළි තේරෙන්නේ හරි ගැඹුරුයි කියලා මේ අර ඕන් නැති කුණු කන්දල් නම් කැට ගණන් මනසේ තියාගෙන ඉන්නවා මේකට අපිට වෙලාවක් නැහැ. නමුත් කවදා හරි මේවැනි සූත්‍රයක් අහලා හෝ තේරුම් ගත්තොත් ඒකට මේ විශ්වවිද්‍යාලය යන්න පාලි ඉගෙන ගන්නව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ කියන දේ අපිට sannivedanaya කරගන්නයි ඕක සෝපාකත් කරගත්තා. ඕක පටාචාරාවත් කරගත්තා. ඕක අඟුලිමාලත් කරගත්තා. ඕක මේ ඒ කාලේ හිටපු අකුරු දන්නේ නැති කට්ටිය කරගත්තා. එච්චර තියෙද්දී අපිට මේක බැරි මොකද මේ මේ කුණු කන්දල්. ඔළුවේ තියාගෙන ඉන්න කුණු කන්දල්. ඉතින් ඒ වචනේ හරියට පිළිසිඳ දැනගත්තට පස්සේ මනස තේරුම් ගන්නවා මේ හැබැයි වෙනසකට සූදානම් වෙන්නේ. ඒක නිසා මේ ආස්වාස් ප්‍රසවාස කියන්නේ නිවන නෙවෙයි. ඒක පිළිබඳ මෙච්චර අලගිය මුලගිය හොයන්නේ ඒ ආස්වාස ප්‍රසවාසයේ හිත පවතින තාක්කල් අපි ගමේ ගොඩේ කාම සංඥාවක් හිතට එන්න ඉඩක් නැහැ. අරඤ්‍ය සංඥාවක් හිතට එන්න ඉඩක් නැහැ. කාය සංඥාවක් එන්න ඉඩක් නැහැ. මොකද ඊටත් වැඩි අඩු වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්කයි වැඩ කරන්නේ. ඉතින් මේකේ ඉන්නා තාකල් අර ග්‍රාම සංඥා, ගෙවල් දොරවල තියෙන කුණු කන්දල්. එහෙම නැත්නම් මේ අරණ්‍ය කියන එකේ කුණු කන්දලේ. එහෙනම් මේ කය කියන එකේ බර අර වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙනා තාකල් එන්නේ නැහැ. එහෙම නැත්නම් අඩුම ගානේ කයේ හිත පවත්තන තාකල් අපිට ගෙවල් දොරවල් වල කතා, ගමේ තොටේ කතා, අරණ්‍ය කතා වැඩන්නේ කරන්න වෙලාවක් නැහැ නිසා මේ කයට හිත ගන්නවා කියන එක මහා ලොකු ජයග්‍රහණයක් වෙන්නේ ඒ හරහා අපි කොච්චරක් මානසික අසහන ගෙවම් කරනවද කියන එක මත කොච්චරක් මානසික ආතති ගෙවම් කරනවද කියන එක මත කොච්චරක් දැවිලි තැවිලි ගෙවම් කරනවද කියන එක මත නමුත් මේ කයේ තියාන හිටියයි කියලා හිත ලැබෙන ඉටි gediyak නැහැ. ලැබෙන කෙන් gediyak නැහැ. අරකින් අර අයින් කරන විශාල ඒ කයට හිත ගැනීම නිසා අයින් කරන විශාල මානසික අසහනය බුදුහාමුදුරු පෙන්වන්නේ. ඉතින් අපි මොනවා කරන්න ගියත් මේ හම්බ වෙන දේ බලන්නේ. මේක අපිට පටලවා ගත්ත තැන. මේ කිරීම නිසා වෙත පැමිණෙන්න තියෙන නූපන්න අකුසල ටොංගානක් අයින් වෙනවනේ. වෙත පැමිණෙන තියෙන නෝපන් අකුසල් ලක්ෂ ගානෙන් ටොන් ගානේ නැවිත් අරිනවා. මොකද හිත කය පවත්ත නිසා ඉතින් කවුරුත් අහනදී හිත කය පවත්තවයි කියලා කාටද හරියේ මොනවද ලැබෙන්නේ? ඒ මොකක්වත් නැහැ. හැබැයි එන්න තියෙන අකුසල් නැති වෙනවා. සක්මන් කරනකොට මේ පොළවේ පය තියලා ඇවිදිනවයි කියන කෝ අපිට උගන්නන්න අරණ්‍ය වලට යන්න ඕනේ. අපි කොහොමදත් ඕක දන්නවනේ. ඕකේ මොකද්ද තියෙන්නේ කියලා ඕන කෙනෙක් තර්ක කරන්න ඉඩ තියෙනවා. අපි ගෙදරක ගමනක් කරනවා ලිදට යන්නේ වතුර ගේන්න. කඩේට යන්නේ බඩු ගේන්න. දැන් හක්මනේ යහට මහට ගියට මොනවත් හම්බෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා මොකද දෙනෙක් හිතනවා ඕවා නිකන් නිකන් වැඩ කරනවා වෙනකොට වැඩ කරන දේවල් කියලා. එතන ඉදිනදා වැඩ කරනකොට නැවතිල්ල වැඩ කරන එක. නිස්සද්ද වැඩක් කරන එක. සතියෙන් වැඩක් කරන එක ඒ ඌවා මේ දහසක් රාජකාරී කරගෙන දැදි කරතැක ඔය ආරණ්‍ය ගත වෙලා අනුන් තම්බලා දෙන බතක් කන ආමුදුරුන්ටන් ඉතින් ඔය කරතැකි අපි එහෙමද අපිට දහසකුත් වැඩ තියෙනවානේ අපිට ඕක කරන්න බෑ කියලා මේ ඔක්කොම පුංචි කළ සලකනවා මොකද අර කාමච්ඡන්දේ නිසා මේ එක එක කර්මාන්ත කිරීමෙන් මට මෙච්චරක් ලාභ ලැබෙනවා හුස්ම ගත්තයි කියලා මොනවද හම්බ වෙන්නේ එහාට බැලලා සක්මන් කරයි කියලා මොනවද හම්බ වෙන්නේ? සත්‍යමත් උනායි කියලා මොනවද හම්බ වෙන්නේ කියලා මේ සතිය කියන වචනේ අහන්නවත් කැමති නැහැ. ක්‍රියාවත් කරන්න කැමතිත් නැහැ. ඒක දිනු කිරීම සඳහා තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නත් කැමති නැහැ. ඉතින් අහනවා මට බැරිද කෙලින්ම දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න. මට බැරිද කෙලින්ම සංකාරුපෙක්කාවට යන්න. කෙටි පාරක හොයනවා. මේ කළ හැකි කළ යුතු බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා පිළිගන්න පොදේවල් ඊටාම පුංචි කරලා සලකන. මෙන්න මේකට ලැබෙන දඬුවම තමයි සංසාරේ කියන්නේ. මේ කියන ජඩකමට ලැබෙන දඬුවම තමයි. කවුරු හරි සුතා දතා ಪರಿචිතාමන සානුපෙක්ඛිතා විදිහට කල්පනා කරලා බැලුවොත් මේක කවදාකවත් කවුරුත් කියපු දෙයක් නෙවෙයි. මධ්‍යස්ථ අරමුණක හිත බඳින්න කියන්නේ මේ নানা ආකාර අරමුණු කියන්නේ කාමච්ඡන්දේ. নানা ප්‍රකාර අරමුණු වලින් හිත මෙහෙवला වෙන් කරලා විනේනය කරලා මේක තැනක තියාගෙන ඉන්නවා කියන එක මිනිස්සුෙකුට විතරක් කළ හැකි හික්මීමක් තියෙන කෙනෙක් කරන සීලයක් තියෙන කෙනෙක් කියලා මේක හොඳට යම් කෙනෙක් පුහුණු කළා නම් අපි හිතමු ඒ කෙනා පොඩ්ඩක් හරි පොඩි ඇසුරක් පොඩි මිත්‍රත්වයක් පොඩි සුහදකමක් ආනපනතික ඇති කරයි කියලා මට දැන් පුළුවන් හුස්ම රැලි දෙක තුනක් බලන්න. අනේ මගේ ලොකුම ජයග්‍රහණය තමයි මේ දෙක තුන හතර පහ කරගන්න එක. හතර පහ හය හත කරගන්නේ කියලා. මෙහා තමන්ගේ හැම ක්‍රමයක් සහ විදියක් මේ යොදලා මේ ආනාපානේ දිගට පැවැත්වීම කටයුතු කරන යනකොට ඒ නිවන් දක්ව කෙනෙකුට හෝ මේ දඟලන යෝගාවචරයට හෝ ආනාපානෙ නොතක එදිනදා කටයුතු කරන සතිය පිහිටවන්නේ නැති කෙනාට හෝ කොච්චර දෝ සද්ද නිසා වේදනා නිසා හිතවි නිසා බාධා එනවා. හැබැයි මෙයාට විතර මේ වගේ කරදරයක් නැහැ භාවනා නොකරන එකනට කරදරයක් නැහැ මොකද යාත්‍ර වැඩක් නැහැ නේ හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. තද්දාවට ප්‍රශ්නයක් නැහැ වේදනාවට ප්‍රශ්නයක් නැහැ. එයාගේ මනස යෙදවිලා නැහැ නේ මධ්‍යස්ථ අරමුණකට. රහතන් වහන්සේට ප්‍රශ්නකුත් නැහැ. රහතන් වහන්සේ ඒකට පිටිනටි දානවා. දැන් මේ අහිංසක යෝගාවචරය පුදුමාකාර දුක් ගන්නවා. අනේ බලන්නකෝ මේ කොච්චර තැන ගහනවනේ. අන ගහන නිසා සද්ද ඇහෙන නිසා භාවනා කරගන්න බෑ. දැන් ගැලියට ආවේ සද්ද නැතුව ඉන්න. එහෙම නැත්තම් ඕන වේදනාවක් එනවා. එහෙම නැත්තම් හිතවිල්ලක් එනවා. ඉතින් මේක මේ කනපින්දම නිසා මේ යෝගාවචරයට හිතෙනවා මේක මගේ පරණ කරුණක්. එහෙම නැත්තම් කමටහන අහුවෙලා නැහැ. ඒ වෙනත මගේ සීල කැඩිලා. ඒ වෙනත මට සතිය නැහැ. ඉතින් මේ විදිහට යෝගාවචරය දකින්නේම මේකට කියන කනවින්දමනේ. අද අපි දවල් සාකච්ඡා කරා. ඒ විදිහට හිත පිට යන්නේක වළක්වන්න බෑ මෙලො මොන නාතටවත්. නමුත් ආපහු එන එකක් දැන් දක තමන් අත් දකින්නවා නම් පිට ගියා තමයි සමහරට විනාඩි 5 10 ඉඳලා සමහරට ගිය ගමන්ම ආපහු හිත එනවනම් හිත එන්නේ අපි මේ දීඝ කතාව කෙටි කිරීම සඳහා හිතමු. හිත එන්නේ ආයත් ආනාපානට කියලා හිතමු. මෙන්න මේ පිට ගිය හිත නැවත ආනාමානයේ ආනාපානට පැමිණීම කියන වැඩේට බුදුහාමුදුරෝ දෙන වචනේ තමයි සතුප්පාද. නැති වෙච්ච සතිය ආපහු එන තැන. කැඩිච්ච ගිය සතිය, සද්දයකට කැඩිච්ච සතිය, වේදනාවට කැඩිච්ච සතිය හිතවිල්ලට කැඩිය සතිය කැඩිච්ච සතිය ආය ඇවිල්ලා අරමුණේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ මේ මුළු සූත්‍රෙම පෙන්වන්න හදන්නේ අන්නේම ආපහු ඇවිල්ලා සතිය පිහිටීම අගය කරපු දවසේ නිවන් දැක්කා වාගේ. එච්චරයි මේක දැනගන්න තියෙන්නේ. හිත පිට යන එක උඹට වළක්වන්න බෑ. ඒක බුදුහමරවල වළක්වන්නත් බෑ. හිත පිට ගියාට ගියාට ආපහු එන එක බලන්න පුළුවන් නම් සතුප්පාදය මේ හිත නැවත ආපහු අරමුණට ගන්න එක වළක්වන්න කාටද පුළුවන්? මට අවශ්‍ය නම් කොච්චර රත්යදු ගැව්වත් කොච්චර නන්නත්තර වුණත් කොච්චර හිත වික්ෂිප්ත වුණත් ආපහු එන එක එච්චරයි මම මේ භාවනාව ඉගෙන ගත්තේ මට මේක අම්මා තාත්තා කියපු එකක් නෙවෙයි කිසිම පොතක තියෙන දෙයක්වත් නෙවෙයි මම වෙච්ච දේ ගැන අඬා ඉහිරිච්ච කිරට අඬා අඬා ඕ ගන්නෑ ඊ ගාවට කරන්න තියෙන දේ කරනවා මෙන්න මේ දන්න කෙනාට බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා. එයා බොහෝම ඉක්මනට විපස්සනාවේ විශේෂ අධිගමයකට යනවා කියන්නේ. මේ සතුප්පාදේ ඇති වෙච්ච ගමන් අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂාදි විශේෂාදි ගච්ඡං හෝති. නැවත එන එක දන්නවනම් ඒ මනසගේ ආපහු වෙන ගමන වළක්වන්න මොනම බලයක්වත් ලෝකේ නැහැ. එකම දේ අපිට තියෙන්නේ පිට යනවා කියලා කනපින්දම් ගන්න එක තමයි. කනපින්දම් ගහන කෙනාට පශ්චාත්තාප වෙන කෙනාට හිතේ කිසිම එකලාසයක් හිතේ වික්ෂිප්ත භාවය නිසා එකලාසයක් නැහැ ආපහු හිත ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනව නේද ඒක වළක්වන්න කවුරුත් නැහැ නේද මම මෙතෙක්කල් කිරුවේ කණපින්නම් ගහන එක නේද මම අද අදිෂ්ඨාන කරගත්තොත් නැති සතියක් මම පිටවලක් තියෙනවා පුළු පුළුවන් වෙලාවට මට ආනාපානෙ හෝ පිම්බි මහැකිලින් බලන්න පුළුවන් ගතියකුත් තියෙනවා අඩු ගන්න සක්මන් කරන පියවර තුන හතරක් යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ වුණාට මේ ලෝකේ මට පාලනය කරගන්න බැරි නිසා මට ආණ්ඩුමට්ටු කරන්න බැරි නිසා හිත හිතුවක්කාර නිසා නොකෑමන දහපදුරා හිතක් නිසා එයා යනවා. ගියාට කොයි වෙලාවකදී හරි දැනගෙන මට ආපහු ගන්න පුළුවන් නේ. මං මෙහිට පස්සේ පිටණෙක් ගැන කතා කරන්නේ ආපහු ගන්නෙක් ගැන කතා කරනවා කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට නැවත හිත අරමුණට ගැනීම සම්බන්ධව ජවනිකා හතරක් තියෙනවා ඒ තමයි මේ සූත්‍රයේ බුදුරජාණන්සේ ලස්සන චිත්‍රයක්ම බලා ලස්සන අවස්ථා හතරක් පෙන්නලා කියනවා ආපහු ගැනීමේ අවස්ථා හතරක් තියෙනවා එකක් තමයි ඊ타ත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට හිතෙනවා දැන් මම සතියේ හිටියා අපි ගත්ත නිදර්ශනයට ආනපන හිටියා ආනපන පිට ගියා පිට ගිහිල්ලා ඉතින් අපිට නොතරම් වෙන Tamanට ලැජ්ජ හිතෙන කාමච්ඡන්දේ හැසිරෙනවා චන්දුප සංහිතං ද්වේෂය හැසිරෙනවා දෝසූප සංහිතං මෝහූප සංහිතං මන්නන්නත්තර වෙනවා නිදිමතට යනවා ඒ අතරමැද කෑල්ල ඒ හිත පිට ගියාට පස්සේ ගණ්ඩම දෙයක් නැහැ. නමුත් ඉඳපු ගමන් මතක් වෙනවා අනේ මම මේ නිස්සරණ වනේදී ඉන්නේ. අපි අටසිල් අරගෙන නේද ඉන්නේ. හිත දැන් ආශ්‍රය කරන්නේ කෙලෙස් නේද? ඉතින් මේ ඉක්මනට මම නැවතත් අරමුණට ගන්න ඕනෑ කියලා බැලුවොත් එයාට අර මොන කෙලෙෂේ තිබුණත් බය ලැජ්ජාව කියන ගුණය නිසා පවට ඇති බය සහ ලැජ්ජාව නිසා අරමුණට ආපෝ තියාගත්තට පස්සේ අවස්ථා තුනක් තියෙනවනේ සතියේ ඉඳලා පිට යෑමක් තියෙනවා පිට ගිහිල්ලා ආපහු සතියට එන එකක් තියෙනවා ඒ නිසා මේ අවස්ථා තුනෙත් මුලත් සතිය තියෙන අගත් සතිය තියෙන මැද තියෙනවා කෙලස් ටිකක් මෙන්න මේ කෙලෙස් වල බලයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා මුලත් සතිය නම් අගත් සතිය නම් මැද කෙලෙස් වල බලයක් නැහැ. ඒක නිසා ඒ කෙලෙස් වලට බලය එන්නේ ඒ ගැන කනගාටුනොත් විතරයි. ඒ ගැන කතා කරොත් විතරයි. ඒ ගැන ආඩම්බර වුණොත් විතරයි. නමුත් යෝගාවචර අවස්ථා දෙකක් තියෙනවා. පිරිසුදු සතියෙන් පටන් ගත්තේ අතරමැද කෙලෙස් ඊගාට තියෙන සතිය. එයා හිතා ගන්නවා පිරිසුදු සතිය මම භාවනා කරලා කරලා කරලා ගත් එකක්. මම අරමුණක මෙනෙහි කරලා මෙනෙහි කරලා ගත් එක. නමුත් කැඩුනට පස්සේ හදාගන්න සතිය සුවිශේෂී විපස්සනාවක්. ඒක කවුරුත් කියලා දෙන්නේ නැතුව කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍රයේදී සමහරු ඉන්නවා නැවත මම සතියට ගැනීම තමයි මගේ තියෙන පෞරුෂත්වය මගේ සත්පුරුෂ ගතිය ඒ කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ මං භාවනා කෙරුවේ මේ වගේ වෙලාවට තමයි. මට හොඳට බණ අහලා තියෙනවා. මම හොඳට හිතට අරගෙන තියෙනවා. මම මේවා සාකච්ඡා කරලා තියෙනවා. මම මානසිකාරය පවත්වලා තියෙනවා. මට දෘෂ්ටිය තියෙනවා. පිට ගියකට කමන්නේ මට නැවත ආපහු යන්න පුළුවන්. මම නැවතට යන්න ඕනේ කියලා ගිය ගම එයාට තියෙනවා මේ නැවත සතිය කරා මූල කර්මස්ථානයේ සඳහා එන ගමන වළක්වන්න මොනම Javaක්වත් ලෝකේ නැහැ. ඒක දැනගත්ත ගමන් හිතෙනවා යාට මට විශේෂ අධිගමයක් මේක. වැටෙන එක වැටිච්චාවයි. ඒක ගැන කතා කරන්න බෑ ගන්න එක පුළුවන් කියලා බුදුරජාණන් සඳහන් කරනවා පරෝපදේශ රහිතව නැවත හිත ගැනීම කල යුත්තක් බවත් ඒ කරපු ගමන් 100%ක්ම හිත පිරිසුදු වෙන බවත් අවබෝධ වීමම ඒ කිනාට විශේෂ අධිගමයක් වෙනවා කියලා. ඒක සුවිශේෂී අවස්ථාවක්. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට වෙන්නේ ඕක තමයි. උන්වහන්සේලා පළවෙනි වතාවට ලෝකේ ධර්ම ඉගෙන ගන්නකොට තේරෙනවා අපි උත්සාහයක් ගන්නවා සුචරිතවාදී වෙන්න. අපි උත්සාහයක් ගන්නවා චිත්ත භාවනා කරන්න. අපි උත්සාහයක් ගන්නවා විපස්සනා කරන්න. නමුත් හිත පිට යනවා. හිත පිට යන එක වළක්වන්න ක්‍රමයක් නැහැ. හිත කියන්නේ පිට යන නන්නතර ගතියක්. මුහුද කියන්නේ රැල්ල. රැල්ල නැති මුහුදක් ලෝකේ නැහැ. ඒ රැලි වගේ තමයි හිතවිලි. එහෙම නැත්නම් විතක්ක. ඉතින් ආ කරන්නේ මේ නපුරු විතක්ක, මිච්ඡා විතක්ක වලින් හිත ගිනිච්චර පස්සේ කොතනකදී හරි අහුවෙනවනේ. මම ඉන්නේ මිච්ඡා විතක්කක කියලා. එයාට සම්මා දිට්ඨිය තියෙනවනම් එයා ඇයි ගියේ මොකද්ද මෙහෙම වුනේ කියලා හොය හොයා බල බල ඉන්නේ. නැවත මේක සම්මා විතක්කයකට එහෙම නැත්නම් සම්මා සංකප්පයකට ගන්න හැකියාව බැලුවොත් බාධාවක් නැහැ. මෙන්න මේ බාධා නැතුව මගේ හිත ආපහු ගන්න පුළුවන්කම මගේ වචනෙන් කියන්නේ නිතරංග ජයක්. උත්සාහ කරන මනුස්සයට හම්බෙන නිතරංග ජයක්. එයා දන්නවා කොච්චර කෙලෙසලන් හිත ආපහු ගන්න පුළුවන්. හැබැයි අපිට සාමාන්‍ය ජීවිතේ කවුරුවක්වත් නැහැ එහෙම දෙයක් අගයක් පාඩම්බරයක් පෙන්ලා දෙන්න අපි කරන නිසාත බඳගෙන නඩනවා අනේ මම මෙච්චර තියාහිට මගේ නිවැරදි හිත මේ විකල් ආකල්පගත වුණා සංකල්පගත වුණා ඒක හැම කෙනාටමත් කිය කියා හැම කෙනාගෙමත් ගාගෙන අවුල් කරගන්න එක තියෙනවා. නමුත් මේකෙදි බුදුහාමර පෙන්වනවා වහාම ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් නැවත හිතට ගන්න ගියොත් එයා බොහෝම ඉක්මනට විශේෂ අධිකමයක් කරනවා. දෙවෙනි ජවනිකාවදී කියනවා එයාට ඒ දැනුම නැහැ. එයා දන්නේ හිත පිට ගියා කියලා අඬනවා. කවුරු හරි සත්පුරුෂයෙක් යාට මතක් කරලා දෙනවා මේකෙදි කියන්නේ මේ පුද්ගලයා සුතා දතා ಪರಿචිතා වචසා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්ධා බොහෝ මංජල බණ භාවනා කරපු කෙනෙක් නමුත් අවසාන වෙලාවේදී හිත දූෂිත වෙනවා මැරෙනවා මැරලා අන්‍යතරු දේවනිකායේ ඉපදිනවා එතකොට මෙයාට තේරෙනවා පළවෙනි පන්ති අර කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක් නම් මට ධර්මයක් තිබුණා මට භ්‍රමචරියක් තිබුණා ඒ නිසා මම නැවත ධර්මයට යන්න පුළුවන් කියලා පරෝපදේශ රහිතව කරනවා දෙවිලි ජවනිකාදී කියනවා 이르දිමත් මහරහතන් වහන්සේලා වරින් වර දිවි ලෝකෙට වැඩම කරලා බණ කියනවා මෙන්න මෙහෙමයි හිත පිට ගියා දූෂිනේ වුණා ඒ නිසා ඒ ජීවිතේ හමාර වීම සහ හිත දූෂණ වීම එකට වුණා ඒත් එතනත් පුංචි කාරණාවක් තියෙනවා මතක් කරන්න. ඒ දිව්‍ය ලෝකයාව දැන් කරුණා කරලා හිත දූෂණය වීම ගැන බලන්න එපා. සතුප්පාදේ කරන්න. නැවත සතිය හිත පිටවන්න. ඒතර වහාම ඒ කෙනාට විශේෂ අධිගමයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. විශේෂ මේ කියන්නේ පිම්මක් පනිනවා ඉස්සරහට ලොකු පිම්මක් කවටම කවුරුමා වැට්ටුවත් මම ආපහු හදාගන්න ගමන ගැන මම දන්න යෝගාවචරයක් නම් මම වළක්වන්න බෑ කියලා. මෙන්න මේ කාරණාව මේ කවුරු හරි මේක කියලා දෙනකොට ඒ උපදවාගත්ත සතිය යම් කිසි දෙයකින් හැලහැප්පුණාට පස්සේ සත්පුරුෂයෙක් ඇවිල්ලා කිව්වට පස්සේ උක හැලහැප්පුණා හරි දැන් Tamanට තේරෙනවනේ ආපහු යන්න පුළුවන් කියලා මොකද්ද කරන්න ඕනේ ආපහු කරුණාකර තිබුණ අරමුණට යන්න ආපහු සතිය පිහිටවන්න කියලා ඒක මේ කාරණාව හරියට වටහා ගත්තොත් හිත පිට කොච්චර ගියත් නැවත සකස් කර ගැනීමේ පූර්ණ විධායක ශක්තියක් තමයි තියෙන බවත් මේ ධර්මයේ තියෙන ගැඹුර මේක බවත් මේක තමයි විපස්සනාව කියන්නේ මේක මගෙන් උදුර ගන්න කාටවත් බෑ මේක මට හම්බෙලා තියෙන උප්පත්තියම හම්බෙච්ච බූදලයක් දායාදයක් මට මේ සත්පුරුෂයා කියපු නිසායි මම දන්නේ මං අනිත් දවසෙල්ලා මෙතෙන්ට එන්න ඕනෑ කියලා ඒ සත්පුරුෂයා වැඩ දෙකක් කරනවා එකක් තමයි ඒ බුද්ධිමතාට කියනවා පශ්චාත්තාපය නිහීන වැඩක්. තිරිසං වැඩක්. මිනිස්සුෙකුට ගැළපෙන්නේ නැති වැඩක්. උඹ උඹ විහිං පාට පහත දා ගන්නවා. උඹට අයිතිවාසිකමක් තියෙනවා ආපහු යන්න මූල කර්මස්ථානෙට. අන්න ඉතල ගිහිල්ලා බලපන්. පශ්චාත්තාප නොවෙන ඒක මගේ දක්ෂකමක් කියලා තේරුම් ගත්ත ගමන් අර සියලු පව් සමා අර සියලු පව් සමා ඒක තමයි බෞද්ධයට හිතා ගන්න බැරි. බෞද්ධය හිතනවා ඒ කාන්තේ මර අතරමැද වෙච්ච පවු ටික ගෙවන්න සෑහෙන කාලයක් ඉන්න වෙයි කියලා. එහෙම එහෙම ඒ ඒ ඒ කාරණාව හොඳට සිහිපත් කරගන්න අග්ගිකන්දෝපම සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පහු යමාරුවෙම තියෙන කට්ටිය නම් කන්නේ පුළුවන් කහගන්න නැත්නම් heart attack එනවා මැරෙන මොහොතදී මොනම චේතනාවක් හිතේ තිබ්බත් අපාය යනවා කියලා. රාගයක් තිබ්බත්, ද්වේෂයක් තිබ්බත්, මෝහයක් තිබ්බත්, චේතනා මොනවා තිබ්බත් කෙලෙසයිත හිතකින් නම් මැරෙන්නේ සුද්ධ අපාය නැත්තම් තිසල් ලෝකේ කියලා. ඔය අපිව ගණන් ගන්න මොනම දෙයක්වත් මරණ මොහොතට බලපාන්නේ. මෙතනදී කියනවා සුතාදතා ಪರಿචිත වච්චසාය ಪರಿචිත මනසානුපෙක්කිතා දිට්ඨිය විසුප්පටි විද්ධාන මර හිත දූෂණය වුණත් දිවි ලෝක යනවා. හිත දූෂ්‍ය වෙලා තිබුණත් දිවි ලෝක යනවා. මෙන්න මේ දෙක අතර වෙනස උගා කමාරොයි ගැඹුරින් සලකා ගන්න නැත්තම් කරන්න. මෙන්න මෙහෙම විසඳගත්තොත් හරි. අපිට අපේ චේතනාවෙන් හිතල මතලා එහෙම නැත්තම් සංස්කරණය කරලා අපි මොනවා කරන්න ගියත් ඒ චේතනා, ඒ සංස්කාර, ඒ හිතාමතා කරන සෑම දෙයක්ම මෙහෙවිලා තියෙන්නේ තණ්හා මාන දිට්ඨිය වලින්, කෙලෙස් වලින්. නිසා හිතාමතා කරන මොන දෙයක් කල්පනා වුණත් මරණ මොහොතදී තණ්හා මාන දිට්ඨි තුනට වැටෙනවා, කෙලෙස් වලට වැටෙනවා, අපාගත වෙනවා. නමුත් ඒ කොච්චර දේවල් අපි බය වුණත් මට මාන්නයක් ඕනේ නෑ, මට තණ්හාවක් ඕනේ නෑ, මට මාමයා කෙනෙක් ඕනේ නෑ කියලා හිත භාවනා කරන හිත පවා සමහරලාට මගේ මෙහෙවීමක් මයිමකින් තොරව විවිධ විතර්ක ඇති කර ගන්න. විවිධ සංකල්ප ඇති කරන. ඒවුව මම හිතාමතා කරපු දේවල් නෙවෙන නිසා ඒ වගේ අපාගාමී වෙන්න අකුසල් වෙන්න ඉඩක් නැහැ. හිතාමතා කරොත් තමයි චේතනාපූර්වක කිරුවොත් තමයි කර්ම වෙන්නේ. චේතනාම් භික්කවේ කම්මං වදාන. ඒ නිසා මොන්න චේතනාව කරත්, පින් කරන්න චේතනා කරත්, පව් කරන්න චේතනා කරත් උදාහරණයක් කරන බීඩි බොණ්ඩ තීන්දුව කෙරුවත් බීඩි නොබෙන්න තීන්දුව කෙරුවත් දෙන්නම අපායයි. මස් ඛණ්ඩ තීන්දුව කරුවත් මස් නොකණ්ඩ තීන්දුව කරුවත් දෙන්නම අපායේ. එහෙමනම් අවසාන මොහොතේදී ගොය දෙනකොට ඕන කරන්නේ ওই චුතිසිත පිරිසුදු කරගන්න එකනේ. අවසාන මොහොතදී මොනම හරි චේතනාවක් තියෙනවනම් કોઈ චේතනාවක් එන්නේ තණ්හාමාන දිට්ඨි නිසා අපායට යනවා. නමුත් මනස වික්ෂිප්ත වීම නිසා අචේතනිකව ඕනේ ක්ලේශයක් හිතට එන්න පුළුවන්. ඒක හිතාමතා කරන දෙයක් නොවන නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි ඒකට නිදර්ශනයක් දෙන්න තියෙන්නේ. අපි සක්මන් කරනවා. එනනම් පරියන්කේ ඉන්නවා. ඉතින් අපි හොඳටම ඉස්තෝදානාලා පිරිසිදු වෙලා ඇවිල්ලා වාඩි වෙලා බුදුන් අදහගෙන ජීවිත පරිත්‍යාගයෙන් ආශ්‍රස් ප්‍රසවාසයේ හිත තිබ්බට මේ හිත කොච්චර දෝ කාමච්ඡන්දෙට දුවනවනේ හිතලා නෙවෙයිනේ සිද්ධ වෙන්නේ මේ කොහොද හිත කොච්චර දෝ ද්වේෂයට දුවනවා. හිත කොච්චර දෝ මෝහයට දුවන නිදිමතට. නමුත් මේවා හිතාමතා කරන දේවල් නෙවෙයිනේ. ඒ නිසා මේවා එකක්ක කර්ම රැස් වෙන්නේ නැහැ. ගැන කනගාට වුණොත් අන්න කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. මේව ගැන පශ්චාත්තාප වුණොත් අන්න කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. මේවා ගැන කතා කරන්න පටන් ගත්තොත් අන්න කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අතරමැදට අති යටිපහුව වෙන අතරමැද වෙන මේ ස්තන්දූප සංහිත, මෝහූප සංහිත, දෝසූප සංහිත දේවල් එන එක මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. අචේතනිකව සිද්ධ වුණේ, අසංස්කාරිකව සිද්ධ වුණේ, අවිඥානිකව සිද්ධ වුණේ මේ ගැන කතා කරපු ගමන් ඒකට කෙලෙස් වැස් වෙන්න පටන් ගන්නවා. උඹ ඒක අමතක කරලා ආය අරමුණට හිත ගන්න එක කල්පනා කරපන්. ඔය එතකොට ඔක්කොම කෙලෙස් අහෝසි වෙනවා. එතකොට මේ කියන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ මේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ සුතා දචා ಪರಿචිතා වචන මනසානුපෙක්කිතා ditthiya suppati vidya යාට ඕනකමක් තිබුණේ හිත වික්ෂිප්ත කරගන්න. යාට ඕනකමක් තිබුණේ රාගෙ පිටිපස්සේ යන්න, ද්වේෂෙ පිටිපස්සේ යන්න, මොහෙ පිටිපස්සේ යන්න. ඔව් මොනවා හරි සිද්ධියකින් හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවක මරණය සිද්ධ වුණා. ඒකක්වත් එයා සමාදන් වෙලා නැහැ. හිත දූෂණය වෙලා තියෙන්නේ පශ්චාත්තාප වෙලත් නැහැ, සමාදන් වෙලත් නැහැ. එතකොට අර තිබුණු ජවයට ගෙනියන්නේ දිව්‍ය ලෝකේ තමයි. ගියාට පස්සේ කල්පනා කරනවා මරණ මොහොතේ මට මතක නැහැ මොකද වුනේ කියලා. ඒකේ වෙලාවට ආපු හිත. මම ප්‍රාර්ථනා කරපු එකක්වත් මං ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. කනගාටු වෙන්නේ නැහැ. මට ඒ ඒ ඒ කෙලෙසේ එහෙම තියේදී හිත අපව ගන්න පුළුවන් දැන් ආයෙසරක් සතියේට ඒ ගත්ත ගමන් අතරමැදි වෙන කෙලස් ටික ඔක්කොම අහුසු වෙනවා. මේකට ලස්සන සිද්ධියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කාලේ සිද්ධ වෙච්ච එකක්. දේවතා සූත්‍රය කියලා. ඒක තරුණෙක් ਸਰවචනanse වැඩ ඉන කාලෙම ගිහිල්ලා පැවිදි වෙලා කමටහනක් අරගෙන සියල්ලගෙම වෙන් වෙලා ඊ타මත්ම හුද්ධි කලාව තනිව බණ භාවනා කරනවා. හැබැයි කතාවේ යන තාලට පේනවා මෙයා අත්ති කිලමතාණ යෝගයට බර කෙනෙක්. මෙයා තනි වේල වළඳලා තියෙන්නේ. හැබැයි අධික බඩේ දැවිල්ලක් තිබිලා තියෙනවා. මේ බඩේ දැවිල්ල දරන්න බැරි තරම්. හැබැයි කවදාක සිල්පද කඩලා නැහැ. අර බඩේ දැවිල්ල පිළිබඳව බෙහෙත් බීලත් නැහැ. මේක කාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මෙයාට ඉඳගෙන ඉන්න බෑ දැන්. භාවනා කරන්න සතිය පිටවන්න බෑ. එක ක්‍රමයක් ඉතුලා තියෙන්නේ සක්මන විතරයි. හැබැයි සක්මනේත් මේ බඩේ දැවිල්ල කොච්චරද කියනවනම් බඩ ඇඹරෙනවා. මෙයා වැටෙනවා. ඒක නිසා සක්මන් මළුවක් හදාගෙන ඒකේ දිග රෙදි වැලක් වගේ ඒකට කියන්නේ ආලම්බන රජ්‍යුව කියලා ඒකේ එල්ලිලා පුළුවන් විදිහට කඹේ යන කෙනෙක් වගේ ඇවිදින ගම භාවනා කරනවා දන්නවා මේ බඩේ දැවිල්ල කියන එකේ කෙලවරකටම යන්න බෑ. ඒ තරම්ම දැඩි වේදනාවක් බෙහෙත් කරන්නෙත් නෑ මොනවාක්වත් කල්පනා කරන සත්‍යමත් වෙලා ඉන්නවා. මෙන්න මේ దేవතාවා මේ විදිහට වැලේ එලිලා සක්මන් කරද්දි මැරිලා වැටෙනවා. මැරලා වැටුණට පස්සේ මෙයාගේ හිත තියෙන්නේ අර වේදනාවට ද්වේෂයක් ඇත්තෙත් නෑ මොකුත් නෑ. මෙයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය විමානේ විශාල දිව්‍ය විමානයක් සහ විශාල දිව්‍යංගනාවන් පිරිසක් සහිතව පංචතූරි නාදෙන් පිළිකණ්ඩ දිවි ලෝකේ සකස් වෙනවා. දැන් මේ దేవතාව දන්නේ මේ ස්වාමීන් වහන්සේ දන්නේ මැරුණයි කියලා. අපවත් උනායි කියලා. ඒ ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ සක්මන් මළුව ගාවට පිරිසක් ඇවිල්ලා දාන දෙන්න කියලා. ඒ ස්වාමීන් පිරිස දක්වපු නිසා ඔළුව පාත් කරගෙන සිවුර සකස් කරගෙන අර කෝල ගති පානවා. ඒක දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස බලනවා. මේ මෙයාගේ මනස තාම තියෙන්නේ සිවුරේ. තාම ඉන්නේ පරණාත්මේ කියලා. දැන් බේරන්න බෑනේ මෙයා කිසි දෙයක් බලන්නේ ඔළුව හික්මවගෙන අර අරණ්‍යයේ සෙනඟක් ආපම සංඝයා වහන්සේ නමක් කරනවා වගේ ඒ තමන්ගේ සක්මනේ ඉන්නා වගේ ඉන්නවා. එතකොට దేవතාවෝ ගිහිල්ලා දිව්‍යාංගනාව ගිහිල්ලා විශාල කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා මූණට. එතකොට මේ దేవතාවට බුණා දෙයියනේ දැන් සීල ශ්‍රී විභූතියෙන් සම්බන්ධ දේවාත්මයක් ලැබිලා තියෙනවා. එයා කල්පනා කරනවා යකෝ මට ඕනුනේ විවේකේ. දැන් මේ භාවනාව කොල්ල අන්තිමට ගෙනලා වැටලා තියෙන්නේ මේ පිසාචෝ මැදකටනේ. මේක කානිවල් එකක් නෙවෙයි. මේක කවදාකවත් ඉවරෙන්නේ නැති පාටි එකක්. මල හෝන්තුවවයි. දැන් බේරුමක්ම නැහැ කියලා විශාල පශ්චාත්තාවයක් එනවා. එතකොට අර පිළිසැවිල්ල කියනවා ඔබතුමා වෙනුවෙන් තමයි මේ විමානේ පහළ වෙලා තියෙන. ඇවිල්ලා ඔකට අත තියන්න තිබ්බ ගමන් Tamange වෙනවා ඕක. මේ ඔක්කොම දිව්‍යාංගනාව සහ පසු පංචතූරේ නාදේ ඔබතුමා වෙනුවෙන් ඇයි රස විඳින්නේ නැත්තේ? ඇයි එන්න නන්දනවනේට යන්න අපිත් එක්ක දිව්‍ය ක්‍රීඩා කෙරෙන්නේ කියලා. අර දේවතාවට වෙන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. එයා කල්පනා කරනවා මේක වෙන්න බෑ. මම මේ මේ විවේකයට බර කෙනෙක් පැවිද්දෙක්. දැන් මේ පිනක් වශයෙන් පරිසම් දීලා ගිහිල්ලා වැටලා තියෙන්නේ කානිවල් එකට. කවදාකවත් ඉවර නැති පාටි එකට. ඒසොල කල්පනුනේ යකෝ මං దేవතාවෙක් නම් මට දේවවල තියෙනවනේ. සර්වඥාන්සේ ඉන්නවනේ. මම යන්න ඕනේ සර්වඥාන්සේ හම්බෙන්න. දැන් සර්වඥාන්සේ නඩු කියන්නේ නෙමෙයි. ඔබ වහන්සේ මට මේ බාර දුන්නා විවේක වෙන්න කියලා ඔන්න විවේක වීමේ කුතලියට මං ගිහිල්ලා වැටුනේ කානිවල් එකට. ඔබ වහන්සේට වැරදිලයි කියලා මේ බුදුහාමරණ නඩු කියන. ඊට පස්සේ ආ කතා කරා මම දිවි විමානට අත තියන්නෙත් නැහැ. මට මේ කිසිම විවෘතියක් එපා. මට ඕනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ හම්බෙන්න යන මම යනවා. ඒතර දේව දිව්‍යාංගනව 500ක්. මේ దేవතාවත් එක්කම බුදුහාමරෝ ගාට එනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා විශාල චෝදනාවක් කරනවා. මේ దేవතාව කතා කරලා කියනවා අච්චරාගණ සංගුට්ටම් පිසාච ගණ සේවිතං වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිෂ්‍යති බුදුරජාන් වහන්සේ ලෝකයා කියන්නේ අප්සරාවන් කියලා. මම අප්සරාවන්ගෙන් වට වෙලා මට පේන්නේ පිසාචෝ පිරිසක් වගේ ස්වාමීන් වහන්සේ. මට මේ සේරම පේන්නේ කවදාක සන්තුෂ්ත කරන්න බැරි කාමයට බැඳිච්ච මිනිස්සු වගලගන්න විනාශ කරන පිසාච ප්‍රේත පිසාච ලෝකයකට ගියා වගේ. වනන්තම් මෝහණං නාම මේ නන්දන වනයට අඩිය තිබ්බ කෙනෙකුට මොනම හිත ඔළුව ගෙලින් කරගෙන ඉන්න බෑ. ඒ තරම්ම හිත වන්මත් කරනවා අනේ ශ්වාසමට මොන ගමනක්ද මං කොහෙද මේ යන්නේ මං කොහොමද බේරෙන්නේ කියලා. ඒ කියන්නේ භාවනාවෙන් හිත පිට ගියා. Taman ආපු ගමනෙන් පිට ගියා. පිට ගියාට පස්සේ මේ దేవතාවට ඕනේ අර හිටපු අරන්නේ අර විවේකේ අර හුදේකලාව. එයාට මේ පිට ගියක පිළිබඳ කිසිම ආඩම්බරයක් නැහැ. ඒක දිවි ලෝකේ වුණාට, ඒක දිව්‍යාංගනා වුණාට, ඒක දිව්‍ය නන්දනවනේ වුණාට යාට පේන එක පිසාච පිරිසක් වගේ පිස්සු ලෝකයක්. මේ දේ තමයි බයලජ්ජාව කියන්නේ. එතකොට බුදුරජාණන්සේ දේවතාවට කියනවා උඹ බය වෙන්න එපා පුතේ. උඹ ඉන්නේ නිවැරදි පාරේ. උඹ ඉන්නේ අභේ මාර්ගයේ. උඹ යන රතේ ධර්ම රතයක්. උඹ සියලුම ගුණාංග ටික උඹට තියෙනවා. ඒ නිසා හදපු හිතක් වඩපු හිතක් ඔය කෙලෙස් වලින් නලවන්න බෑ. ඒ නිසා උඹ උඹේ තිබුණු සතිය සමාදන් වෙයන්. සතුප්පාදේ ඇති කරගනින් කියලා බුදුරජාන් වහන්සේ ඉදිරිපිට අර దేవතාවට මතක් කරලා දෙනවා වඩන ලද සතිය ඔය తాවකාලික පැමිණ කිසිම සංකල්පකින් විකල්පකින් ස්ථිරහානියකටපත් වෙන්නේ නැහැ. ඌ ගැන තැවෙන්න එපා. ඔබ ගැන සැලෙන්න එපා. ඔබ නැවතත් සතිය ගැන අදිෂ්ඨාන කරපන්. ඒතකොට සතුප්පාදේ සිද්ධ වෙනවා. වහාම අවබෝධය සිද්ධ වෙනවා කිප්ප මේම විශේෂ විශේෂ ගාමි හෝති විශේෂ ඥානකටපත් වෙනවා කියලා අර අරන්නේ හිටියා අභාව ප්‍රාප්ත වුණා දිවි ලෝකේ ගියා සුළු වේලාවකින් දිව්‍ය බල ඇතුව බුදුරජාන් වහන්සේ ගාවට ආවා බුදුරජාණන් වහන්සේ නැවත සතියට පිටින්න පුළුවන් පුතේ කියනකොටම rahat ඒ ඒ පණිවිඩයටම rahat වෙනවා මොකද කලින් හදපු ධර්ම නිසා දිවි ලෝකෙට ගියාට දිව්‍යාංගනාවක් රස විඳින්න බෑ නන්දනවනේ තිබුණාට ඒක පේන්නේ මන්මත් කරන මෝහණයක් වාගේ. බුදුජානනාංශ කියලා නඩු කියනවා ඔබ වහන්සේ කියන්නේ මේකද දිව්‍ය ලෝකේ මේකද මට හම්බෙච්ච දේ කියලා. බුදුන් කියනවා නෑ ඔය කොයි දේ ලැබුණත් බය වෙන්න දෙයක් නෑ කියලා. ඉතින් මේ මැරිලා දිව්‍ය ලෝකේ යන කතාවත් බුදුජානනාංශ මෙතන ජවනිකාවක් වශයෙන් පෙන්නනවා. ආන් ඒ වගේ කාට හරි හිතා ගන්න පුළුවන් වෙයිද? හිතා ගන්න බැරුණා හිතා ගන්න වෙනවා. මේ භාවනා කරනකොට නන්නත්තාර හිතවිලි එනවා. නන්නත්තාර වේදනා එනවා. නන්නත්තාර සද්ද එනවා. මේ කොයි දේ ඇහුණත් ඒ සද්ද ස්ථිර සත් ස්ථිර සද්ද නෙවෙයි. ඒ හිතවිලි ස්ථිර හිතවිලි නෙවෙයි. ඒ වේදනා නිත්‍ය හිතවිලි නෙවෙයි. ඒ ජවනිකාවෙන් පස්සේ සද්දෙන් පස්සේ වේදනාන් පස්සේ හිතවිල්ලෙන් පස්සේ ආපහු අරමුණට හිතට ගන්න දන්නවනම් උන්ද බුදු වුණා වගේ. ආය යාට වෙන්න මොනවත්වත් දැනගන්න ඕන කමක් නැහැ. හැබැයි ඊට පොඩ්ඩට කලින් කියන්න ඕනේ ඒ මට්ටමට සතිය වඩා ගන්න ditthi visuddhiය දක්වා සුද්ධ වෙලා තියෙනවා. එයා දැනගන්න ඕනේ ඉඳගත්තට පස්සේ කොහොමද කයට හිතගන්නේ? ස්වභාවයෙන් එන එකක් නෙවෙයි ආනාපානය කියන්නේ ඒකට ආරාධනා පූර්වක ඉඳලා ආනාපානය මතු කරගන්න හැටි දැනගන්න ඕනේ. ඒකේ සත්‍ය පිහිටුන හැටි දැනගන්න ඕනේ. දැනගන්නකොට নানা ආකාර ප්‍රකාර සද්ද වේදනා හිතවිලි සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා බිහිසුණු රුදු වේසමවා මග අවරන්නේ එකෙක් කාටවත් වෙනසක් නැහැ. ඔය හැම කෙනාටම බිහිසුණු රුදු වේසේනවා කොච්චර ආවත් අර කලින් සමාදන් වෙච්ච අරමුණ තාමත් අපේක්ෂාවෙන් ඉන්නවා. කොයි වෙලාවක හෝ අරමුණ සමාදන් වෙච්ච ගමන් යා අතනමැති වෙච්ච කෙලෙස් ඔක්කොම අහෝසි භාවයට යනවා. ඔක්කොම අහෝසි වෙනවා. ඉතින් මේක සාමාන්‍ය සදාචාරවාදීකට කිව්වොත් එහෙම කියාවි. මේක මේ භාවනා කරන කට්ටිය විශේෂ ලයිසන් එකක් ගන්න හදනවා. අපි අකුසල් කරලා අපාය යනවා. ඒගොල්ලෝ අකුසල් කරලා දිවි ලෝක යනවායි. බුදුරජාණන්සේකේ එහෙමම කියලා තියෙනවා. එහෙමම කියලා තියෙනවා. Taman හිත සකස් කරගෙන තියෙනවා නම් අකුසල් වලින් හිත වරින් වර දූෂණය වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද එයා දූෂණ වෙච්ච ජවනිකා නෙවෙයි බලන්නේ දූෂණ වෙන්න ඉස්සෙල්ලා සතිය තිබුණේ, දූෂණයෙන් පස්සේ සතිය තිබුණේ. මේ සති චිත්තක්ෂණ දෙක සමාදන් වෙච්ච ගමන් අතර පහුවෙන, යටි පහුවෙන, මැදිහත් වෙන කෙලෙස් වලට කෙලසන්න බැරුව යනවා. කෙලසන්න බැරුව යනවා. අපි මෙතෙක් කල් ලෝකේ කතා කරුවා නම් සම්පප්පලාප දෙඩුවා නම් බොරු කිව්වා නම් කේලම් කතා කරා නම් ඔය මැදි වෙච්ච කෙලෙස් ගැන කතා කරපු එක තමයි. මේවා තේරම අපාගාමී අකුසල කර්ම. මේ වැරදිච්ච, පෙරදිච්ච සේවල් ගැන කතා කරනවා තමයි රේඩියෝ එක කියන්නේ. ඒක තමයි පත්තරේ කියන්නේ. ඒක තමයි ටෙලිවිෂන් කියන්නේ. මේව අහන හැම වෙලාවකම හිත කෙලෙස්. ඒක නිසා ඒව ඕන කෙනෙක් අහගත්තාමයි. අපිටත් ඇහෙන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න අපි ඉස්සර වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා තීලයක පිහිටලා ඇඟපය අතපය සීතල කරගෙන එකම අරමුණක හිට පුළුවන් තරම් වැටි වැටි හරි කමන්නේ සතිය පිහිටුවා ගත්තොත් ඒ පිහිටවපු සතිය අන්නර වේලාවක නැවත සතුප්පාද කරගන්න පුළුවන් නම් යටිපහුවේ චොක්කෝම් පව් අහෝසි වෙලා යනවා. ඒක නිසා ඒ අග්ගිකන්දෝපම සූත්‍රයේ බුදුන් සඳහන් කර තිනවා මරණ චිත්තක්ෂණය මොන චේතනාව තිබ්බත් නැත්නම් මොන තණ්හාව තිබ්බත්, ditthi තිබ්බත්, මාන තිබ්බත් ඒකාන්තෙම අපාගාමී වෙනවා. ඒකාන්තෙම තීසක්. ඒ නිසා අපි මේ ගත කරන බෞද්ධ ජීවිතයේදී අපිට කොහෙද සාක්කියක් තියෙන්නේ මරණ වේලාවෙදි මට මේ මේ මොකද්ද කියන්නේ අපාර වූ මේ සංසාරේ ඔබ මගේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා කරුවපස්සේ දෙන්නම අපායනේ දෙන්නම එකෙක් අතකට එක ඇදගෙන යන්නේ අපි හිතනවා ඇත්තටම තාත්තට වෛර කරලා තෝ කන්‍යම් මරණ්‍යම් කිව්වොත් ලබන අපායට යනවා කියලා දන්නවා නමුත් තාත්තට ප්‍රේම කරත් අරහා සමාන අකුසල කර්මයක් වෙනවා කිව්වොත් එimhe කී දෙනෙක්ගේ බඩපපුව දනවද ඕනම කෙනෙක් දන්නවා බැලලිය වදනකොට වදන වදන පැටියා කන්‍යම් කන්‍යම් කියපු එක කාලා තමයි වදන්නේ. වදන වදන එක කනවා. ඒකෝට දන්නවා මේ කන්‍යම් මරණ්‍යම් ගියා ගත්තාම අපාය යනවායි කියලා. කවුද හිතන්නේ ප්‍රේම කෙරුවොත් අපායයි කියලා. දරුවන්ට ප්‍රේම කරපුවාම හොඳයි. අම්මට ප්‍රේම කරන එක හොඳයි. අපේ බුද්ධ ආගමට ප්‍රේම කරන එක හොඳයි. නමුත් ඒකක් මරණ චිත්තක්ෂණේ මතු වුණොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙයිද ඊට ඉස්සෙල්ලා ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණකට හිත යොදලා පුරුදු කරලා ඒක අපි නිවහන බවටපත් කරලා හැකිතාක් ඒ මධ්‍යස්ථ හිතේ ඉන්න පුරුදු කරගත්තොත් එයාට තේරෙයි එහෙම ඉන්න කිව්වට හිත මගේ මෙහෙමකින් තොරව රාගයට යනවා ද්වේෂයට යනවා මොහේට නමුත් මං ගැන කතා කරන්නෙත් නෑ අනුමෝදන් වෙන්නෙත් නෑ වචන කතා කරන්නෙත් නෑ මම බලනවා හැකි ඉක්මනට ආයසරයක් ගෙනල්ලා අරමුණේ පිටන්න එහෙමනම් අතරමහු අති මැදිහත් වෙන ඒ රාග ద్వේෂ මෝලින් මම කෙලෙසෙන්නේ මෙන්න මේ ටික මේ ටික තේරුම් ගැනීම එක පැත්තකින් කියන්න පුළුවන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. මේකයි අපි අවිත කරන්න ඕන දිට්ඨිය. එතකොට අපි හැකිතාක් වෙලාවක දැනගත්තකම මම ඉන්නේ වැරදි තැනක, වැරදි වචනයක, වැරදි ක්‍රියාවක් කියලා වහාම ආපහු අපිට කරන්න තියෙන්නේ අර පුරුදු කරපු සතිය. ඉඳගෙන ඉන්නවනම් ආනාපානට ගෙනත් තියාගන්න. ඒක අරසයි. සක්මන් කරනකොට රූප පෙන්වනට, සද්ද ඇහුනට, ගන්ධ රස පහස දැනුනට, මනාපමන පහළ වුණාට දැනගත්ත ගමන් අවස්ථාව ලැබිච්ච ගමන් ආයෙ ගෙනල්ලා වම දකුණේ. එදින්දා වැඩ කරනකොට හිත පියාසරනවා. දැනගත්ත ගමන් තමන් මන චේතනාපූර්වක කරන වැඩේට දාන. ආනෙම කෙරුවොත් ඒ ගිය ගමනේ සිදුවෙච්ච කෙලෙසීම සමාදන් නොවි මේකට ගන්න පුළුවන් මේ ගතිය සම්මාදිට්ඨියක් කරගත්තයි කියලා හිතන. කවුරු හරි හුඟක් කර මාංශ වෙන්න බයකට. ඒකට සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා විදිට්ඨිය සුප්පටි විද්ධා කියන ඔක්කොම දැනගන්න ඕනේ මේ භාවනා කරනකොට හිත පිට යන්නේ කොඹට කරන්න දෙයක් නැහැ. ඔය ගිය පිට පිට ගිය හිත අපව අරමුණට ගෙන එක 100ක් වගකීම. ඒකට පිටිය රකස් කරගෙන හිටපන්. දැනගනින් හැලහැප්පුණක් වුණොත් මම මෙන්න මේ අරමුණටයි යන්නේ කියලා. කලබල වෙච්ච ගම හාව තමන්ගේ පැලැස්සට රින්ගනවා. පොඩි එකා තමන්ගේ අම්මගේ ඔඩොක්කට යනවා. ඌ දන්නව එතන අරස්සාව කියලා. ඒ වගේ තමයි යෝගාවචරය දැනගන්න ඕනේ. මට දැන් මේ භාවනා කර කර ඉන්නකොට හිත කොහෙන් අන්නත්තරගත් ගියත් දැන් මට සිහිය එළඹිච්ච ගම දැනගත්ත ගමන් පිට ගියා කියලා. දැන් කොහෙද මම මේ ආපදිච්ච කරන්නේ කියලා යාට නිසකව දැනගැනීමක් තියෙනවා. සක්මන් කරනකොට හිත කොච්චර දෝ පිට යනවා. සද්ද අහනවා මනාපමනාපා යා දැනගන්න ඕනේ හරි හිට ගියා දැන් මම දන්නවා පිට ගියයි කියලා දැන් මට ආපහු එන්න පුළුවන් එන ගමනදී මම කොතෙන්ද යන්න ඕනේ කියලා යා ඒ වෙලාව කමටහන් සුද්ධ කරන්න කවුරුත් එතන නැහැ දැනගන්න ඕනේ මගේ හිත පිටවන්න ඕනේ මේ වමේ දකුණේ ඉතින් දවට අන්න ඒ දන්න ගමට ඒ ඒ ඒ පුංචි කාරණාවක් වගේ වෙන්නේ ඒ දන්න ගමට කියන සම්මා දිට්ඨිය කියලා ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා ඕනනම් කියන්නේ නැත්නම් දිට්ඨිය සුප්පටි විද්ධා මුද්දටම විනිවිද දැක්කම මම කරන්න ඕන දේ. ඊට පස්සේ යාට සම්මා සංකප්පයක් වෙන වෙන නෙක්කම සංකප්පේ තියාගන්න ඕනේ. නන්නත්තර වෙච්චව ගැන කතා කරන්නත් එපා. මට තියෙන්නේ මේ සක්මනක නම් වම දකුණ. පරියංකේ නම් ආස්වාස් ප්‍රස්වාස් බිම්බිය හැකිලි. මේ දිනදා වැටුණා චේතනාපූර්වක කරන දෙයට ඒක ඉච්ච රසවත් අරමුණක් නෙවෙයි. ඒක කොහොමඩක්වත් මොනම ලාභයක්වත් දෙන එකක් නෙවෙයි. කෙලෙස් නූපදන ශක්තිය තියෙන. අන්න නෙක්ඛම් අරමුණට ආව, අව්‍යාපාදහක්මන්ට ආවා. අවිහිංසා සංකල්පයට ආවා. එතකොට දන්නවා මම දැන් අමාරු තැනක ඉඳලා යන්තම් තෙත තැනක ඉඳලා වීල තැනකට ගොඩ වුණා. අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂිත තැන ගොඩ වුණා කියලා. ඊට පස්සේ Taman කතා කරන වචනයක් මෙන්න මේ කාරණාව ඔප්පු කරලා දෙන්න කතා කරනවා ඇර අනිත ඔකෝ බොරු වලට වැටෙනවා කේලම් වලට වැටෙනවා සම්පප්පලාප වලට වැටෙනවා බිඳුම් වලට ඇති කරනවා ඒ නිසා එව්වනම් යන්නේ කතාව කටට ඉබ්බෙත් දාන්න. දවස පුරා කතා කරන්නේ අරයාගේ මෙයාගේ ගම්මැදි හැලි අරයාගේ ඇදපළුදු මෙයාගේ ඇදපළුදු නම් ඒ කතාව නැති එක හොඳයි. මුදුවට මතක තියාගන්න කතාව තියෙන්නේ මනුස්සයාට විතරයි. ඒකයි බර ගානක් මිනිස්සු අපාය යන්නේ. 99ක් විතර මිනිස්සු මැරිලා අපායට යන්නේ මොකද මේ කට පරිසම් කරන්න දන්නේ මේ කටේ තියෙන වචනේ තියෙන ඒ කෙනෙක් තව කරුණාවක් මෛත්‍රියක් දෙන හැටි සත්‍යයක් කියලා දෙන හැටි නෙවෙයි තියෙන්නේ කට තියෙනවට කටකම සෙයියාවක් නැතු කියවන. අද මේ ජනමාධ්‍ය දියුණුවාට පස්සේ යටිතල පහසුකම් දියුණුවාට පස්සේ අපායට හයිවේ එකක් හැදුවා වගේ. දැන් ඒක ලස්සනට පේමන්ට් පේමන්ට් දාලා හදලා තිනවා මෙහෙන් නගින ප්‍රමාණය විතරයි බුක් ගාලා ගිහිල්ලා ඉන්ටර්සිටි එකේ බැස්සා වගේ බහින්න පුළුවන්. මොකද කොයි ඈතක හිටියත් කතා කරතයි. එහෙම නැත්නම් SMS ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් කරන්න පුළුවන්. sannivedanaya හරහා මායя දැලෙල්ලලා ඉවරයි. ඒක අපි කරන ක්‍රියාවක් හිතන්න. දවස් 30 තටමනවනේ හම්බ කරනවා, අරක කරනවා, අරයට උදව් කරනවා, මෙයාට උදව් කරනවා. කොයි වෙලාවෙදිද අප මනුස්ස අපි මිනිස්සුෙකුට කියලා දෙන්නේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඊගාවට කරන්න තියෙන දේ උඹ දටමන්න ඕන ඒකට වෙනම උද්‍යෝගයක් උඹේ මනසේ තියෙනවා. ඒකට වෙනමම ශක්තිය උඹ ළඟ තියෙනවා. කරුණා කරලා වෙච්ච එක නඩන්න නැතුව ඊගාවට කරන්න තියෙන දේ බලපන් කියලා අම්මා කෙනෙක් දරුවෙකුට කියලා දෙන සමාජයකද අපි ඉන්නේ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට කියලා දෙන සමාජයකද අපි අද ඉන්නේ. ලෙඩෙකුට දොස්තර කෙනෙක් කියලා දෙන සමාජයකද අපි අද ඉන්නේ. රජ කෙනෙක් රටවැසියට කියලා දෙන සමාජයකද ඉන්නේ. ඔක්කොමලා කියන්නේ මේ වෙච්ච දේ කණපින්දම් ගහන එක විතරනේ. ඉතින් එහෙව් සමාජයක අපි ඉන්න ගමන් අපිත් ඒ ඔක්කොටම පිස්සු නිසා මටත් පිස්සු හදා ගන්නවාද? එහෙමනම් Taman පැත්තකට වෙලා ඒ කර්මාන්තවලින් අයින් වෙලා පුළුවන් තරම් බලන්න ඕනේ මම පෙර කරපු අකුසල කර්ම නිසා අබ්බැහි නිසා පුරුදු නිසා චෛත්‍ය ලක්ෂණ නිසා අපි নানাන් ප්‍රකාර පටලවිලි වටා ගන්නවා. පටලවිලිච්ච දෙයට ආර්යා කෙරුවේ මේක මෙයා කෙරුවේ මේක කියලා කේන්දර බලන්න යන්නත් එපා. පුළුවන් මේක මගේම කර්ම නිසා සිද්ධ වුණා. මට බැරිද දැන් මීට පස්සේ පිළියම තේරුම් ගන්න. නැවත හිත සතුප්පාදේ කරන්න. එතකොට මම මේ කවුද මේක කෙරුවේ? ඇයි එහෙම වුනේ? ඒ තේරම නාස්තික වචන. ඒවා තේරම මාරපාක්ෂික වචන. මං කියවට මොකද කරන්න ඕනේ? කරන්නේ උඹට මෙතෙක් වෙන සමාජයේ හේතු වෙච්ච අරමුණට බලය. අන්න ඒ දේ කරන එක Brahmacharya කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දේ කරන එකාට යෝගාවචරය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දේ කරන එකට භික්ෂුව කියලා කියනවා. භික්ෂුණී කියලා කියනවා. බුද්ධ පුත්‍ර කියනවා. එහෙම නැතුව මේ මේ කවුද කෙරුවේ ඌට ගහන්න ඕනේ ඌට මරන්න ඕනේ එහෙම නැත්නම් මේ මට ආත්මයක් තියෙනවා ඌටත් ආත්මයක් තියෙනවා මේක කරන්න දෙන්න බෑ කියලා මේ දඟලන නටමන ලෝකයේ කරන හරියක් කරන්නේ මිච්ඡා කම්මන්ත ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආපු කෙනාට තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ලෝකයා කරගත්තොත් ලෝකයා ගෙවයි. උඹ පරිස්සම් බෑ. වෙන මොකක්වත් කරන්න බෑ. අපි පරිස්සම් බෑ. මම පරිස්සම් කියන එක ආවට පස්සේ බුදුජානනාංශයකට පෙන්වන්නේ භාවනා කරද්දි භ්‍රමචර්ය රකිද්දි භික්ෂු ජීවිතය ගත කරද්දි විපස්සනා කරද්දි හිත පිට යනවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒක කලින් තීන්දුව වෙලා තියෙන මේ වික්ෂිප්ත මනස දැක්කට පස්සේ පශ්චාත්තාප නොවි සතුප්පාදේ කරගන්න පුළුවන් නම් මැරිලා ගිහලා දිවි ලෝකේ පුදුනත් එකයි මේ පරියන්කේදී මේ ඉඳලා හිත පිට ගිහිල්ලා ආපහු එන වෙලාවෙත් එකයි සතුප්පාදේ කරන්න පුළුවන් නම් මෙතනම බුදුහාමුදුරු ඉන්නවා. එතනම සද්ධර්මයේ තියෙනවා. එතනම භික්ෂුත්වයේ තියෙනවා. එතනම සීලේ තියෙනවා. ඔච්චරකටයි සීලය අවශ්‍ය කරන්න වෙන මොනක්වත් නෙවෙයි. සීලය ඕන කරලා තියෙන්නේ මෙන්න මේ වැඩේ කරන්ඩ සිල්වන්ත හිඳන්තු උනාට පස්සේ අපිට සතුන් මරන බිස්නස් නැහැ. වල්කම් කරන බිස්නස් නැහැනේ. කාමීත්‍යචාර බිස්නස් නැහැනේ. බොරුව කියලා මේ සත්‍යන පරිසවචන නැහැනේ. ඒක නිසා කාට හරි කියලා නෑ මම සීල් රැකලා තියෙන කියලා බේරෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන සීලේ සංස්කාර පැත්තෙන් කරන්න තියෙන ගැඹුරුම සීලය තමයි හිත පිට ගියාට පස්සේ. හිත නරක් වුණාට පස්සේ. සතිය කැඩුනට පස්සේ පශ්චාත්තාප නොවි. හිත සතිය අසතිමත් වුණාට පස්සේ පශ්චාත්තාප නොවුනොත් එයාට ස්වර්ණමය යතුරක් හම්බ වෙනවා. නැවත තමන්ට තියෙන අර උදග්ග චිත්තං කම්ම මේ කල්ල චිත්තං මුදු චිත්තං උදග්ග චිත්තං පතන්න චිත්තං විනීවරණ චිත්තං සමාදන් වෙලා ඒ උද්‍යෝගයෙන් ඒ ප්‍රසන්න භාවයෙන් ඒ කලල් භවෙන් නැවත ගෙනලා අරමුණේ පිටවන කිසි කෙනෙක් නැහැ බාධා කරන්නේ ආනේ කාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඒ තියෙන උද්‍යෝගය නැවතත් Taman අර කක්ක ගාවිච්ච තැන ඉඳලා පිරිසුදු තැනට එන්න තෙමිච්ච තැන ඉඳලා වේලිච්ච තැනට එන්න කෙලසිච්ච තැන ඉඳලා ආපහු තැනට එන්න අපි ලැබපිය උත්තරම தત્ත්වය තමයි දුර්ලභව manussත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ ඔකට මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිලාභිතාමත්ම දුර්ලභයි. හැබැයි මේ පිස්සු කෙලින මනුෂ්‍යාත්ම භාවය නෙවෙයි. මේ වැරදුනාට පස්සේ ආපහු පිළියම් කරගන්න මනුස්සාත්ම භාවය ලැබුණාට පස්සේ ඒ ඒ ඒ ඒ ස්වර්ණමය අතුරහරා ඕන්නම් බුදු වෙන්න පුළුවන් ඕන්නම් බසී බුදු වෙන්න පුළුවන් ඕන්නම් සෝවාන් වෙන්න පුළුවන් මහරහත් වෙන්න පුළුවන් ඕනේ ගමනක් තියෙන්නේ ඒ නිමාවේදී සිද්ධිය හැමාරේදී තමයි කොච්චර සිහියෙන් බුද්ධියෙන් ඒ කටයුතු දිහා බලනවාද කියලා. ඒ ඒ බව දන්නේ නැතුව අපි වෙන මොනවා කර කර හිටියත් අර හිත පිට යන චිත්තක්ෂණයේ තිබුණේ රාග ద్వේෂ මෝහණම් ඒක අඳුනගනත් නැත්තම් විශේෂයෙන් අඳුනගන්නවා කියලා මේක හිතලා කරපු එකක්ද නැත්තම් මට වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද කියන එක දන්නේ නැත්තම් ඒ මනස අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවා මේක මම කෙරුවා වෙන්න ඇති කියලා. උදාහරණයක් නෙමෙයි මේ හිතන කෙනත් අපාය යනවා. ඒ මනස කෙරලා නෙවෙයි අතරේ මනසට වෙලා. නමුත් එයා සත්‍ය පිහිටවලා දන්නේ නැහැ මේ කෙලෙසේ සිද්ධ වුණාද මේ කෙලෙසේ මගේ අතින් මම කෙරුවද කියලා. ඒක දැනගන්න මේකේ මුලමඳක දකින්න eBay. සතියක් නැත්තම් එයාට හිතෙන්නේ මේ තේරම මගේ අතින් උණයි කියලා. ඒ මනුස්සයත් ඒකාන්තයෙන් අපාගත වෙනවයි කියලා හත්ති සාරිපුත්‍ර මේ සූත්‍රය චුල්ලහත්ති සාරිපුත්‍ර සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කරනවා හත්ති සාරිපුත්‍රෝ සඳහන් කරනවා පශ්චාත්තාපය නිසා අපාගත වෙනවා භාවනා කරන එක නම් පුළුවන් තරම් බලන පශ්චාත්තාප වීම නෙවෙයි කරන්න තියෙන්නේ. මේක මම හිතලා නෙවෙයි හිත පිට ගියේ. හිතලා නෙවෙයි හිතවිලියාවේ. හිතලා නෙවෙයි වේදනාවේ. හිතලා නෙවෙයිනේ සද්දාවේ. ඊට පස්සේ මට මනාපමනාපත් පහළ වුණා. ඒත් මම ඒකට නෙවෙයිනේ වාඩි වුණේ. මං වාඩුනේ සතියේට. හරි ඒක පිට ගියා. තරම් නොවන දෙයක් වුණා. මට පෙර දාපහු මේකේ මූල කර්මස්ථාන පිහිටන්න සතුප්පාදේ පිහිටවන්න ඒ සතුප්පාදේ පිහිටීමේ දේ සරණ යන්න යන්න සමාදන් වෙන්න වෙන්න එයාට තේරෙනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභාඛන සම්පත්‍ති ක්ෂණේ උපේනවා කියන්නේ උන්නෝකට ක්ෂණේ උපේනවා අපි. දැන් අපි කෙලෙසිලා ඉන්නේ. හිත පිට ගිහිල්ලා තියෙන අරමුණක් නැහැ, සතියක් නැහැ. නමුත් ඒව ගැන පශ්චාත්තාප වෙනවා වෙනුවට නැවත අරමුණට ගන්න, නැවත සතියට ගන්න තියෙන හැකියාව බැලුවොත් ඒ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පතන චිත්තම්. ඒ සඳහා අපේ හිත කොයි වෙලාවෙත් අපිට ශක්තිය තියෙනවා. කොයි වෙලාවෙත් අපිට ක්‍රමසහවිදි තියෙනවා. කොයි වෙලාවෙත් කර්මන්නේ භාවයේ තියෙනවා. ඒක මේ ක්‍රිෂ්ණමූර්ති කියන ඒ ඉන්දියාවේ හිටපෙකනා කියනවා හැන්දාවක ඇවිදිනකොට ගොම්මනක යන වෙලාවක ඒ පොලොන්තලිසෙක් කොලයක් අතර ඉන්නවා. එයාට පේන්නේ මේක කඩදාසි කැලක් කියලා හිතනවා නැත්නම් වෙන මුලක් කියලා හිතනවා. නමුත් කකුල පාත් කරනලා එයාට ඡායාවක් පේනවා. නොදන්න මොකද්දෝ තියෙනවා. දැන් මේ කකුල තියන්න හදනනම් එතන තමයි. එයාට කකුල තියන්න චිත්තක්ෂණයට ඉස්සලා දැනගත්තොත් මේක පොළොංගෙක් මේක පොළොන්තලිසෙක් කියලා කකුල එයා ආපහු දුවන්න ඕනේ වම් පැත්තට දකුණු පැත්තට උතුරට දකුණට කියලා කායින් හරි අහන්න ඕනද කියලා අහන්න. පොළොංගයි කකුල තියනවා වෙනුවට කකුල අරගෙන පනිනවනේ මිනිහා පැත්තකට පනින පැත්ත කියලා දෙන්න ඕනද කවුරක්වත්. ඒක ඇඟේ තියෙන එකක්. ඇඟේ තියෙන ඒ ආරක්ෂක ශක්තිය දැනගන්න ඕන බඩිය තිබ්බනම් කෑවා කෑවනම් ආයෙ කතා දෙකක් නැහැ. එහෙමනම් චිත්තක්ෂණ කලින් දකින්නකොට යා තුල එන ජවය උද්දග්ග භාවයේ ප්‍රසන්න භාවයේ කර්මන්නේ භාවයේ මනස උප්පත්තියම ලැබුප එක. හට දැනෙන්න ඕනේ මේක මේ තරම් භයානක දෙයක්. ඔබ නොදැනුවත්කමට හරි කකුල තිබ්බොත් පොළඟ බලන්නේ අපි හිතලා පෑගුවාද හිතලා පෑගුණාද කියලා. ඒක දැනගත්ත ගමන් එයා පස්සට අදින ගතිය අරස කරන ගතිය මේ මිනිස්සයාගේ කඳේ තියෙන ඥානයක්. ඔළුවේ තියෙන කන් නෙවෙයි. ගින්දරකට අත දැම්මට පස්සේ අත පිටිපස්සට එන එක ඒක ඇඟේ තියෙන ඥානයක්. ඒ වගේ තමයි මේ ඉන්නේ කෙලෙසක බව දන්නවනම් ඒකේ ජාතකේ හොයන්නේ නැතුව ඒකට ආත්ම සංඥා දෙන්නේ නැතුව ආපහු අරමුණට එනවයි කියන එක උඟ දෙනකොට අමාරුයි තේරුම් ගන්න එක මම කරපු දෙයක්ද ඒක මට වෙච්ච දෙයක්ද කියලා. බුදුසසුන් කියන්නේ ඒක උඹට ඉබේම සිදු වෙනවා. ඒක තමයි ධර්ම ශක්තිය. හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු කෙලස් නැතඳ යන ඒ ධර්ම ශක්තියට කියනවා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati විද්ධා. මේක සමාදන් වෙච්ච ගමන් ඔන්න manussත්වෙ පිපෙන්න පටන් ඔන්න හැබෑ වෙනසක් එන්න පටන් ඔන්න ක්ෂණ සම්පත්තිය හැම වැරද්දකම ක්ෂණ සම්පත්තිය තේරෙන්න පටන් හිත පිට යන හැම තැනකම මේක උරගාලා බලන්න පුළුවන්. හිත පිට ගියාට ආපහු ගන්න පුළුවන්. ගත්ත ගමන් අර බුදුහාමුදුරු කියාපු දේ මේ සතුප්පාදය ලක්ෂ වාරයක් උරගාලා බලන කදාකත් වර්ධින්නේ. කවම දාකත් වර්ධින්නේ. එතකොට තියෙනවා දැන් අපි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා යන වචනයයි මේ කටයුතු කරන්නේ. ඒ ක්‍රියාවයි කරන්නේ මෙතෙක්කල් කොච්චර වැරදි කරලා තිබ්බත් මෙතෙන් පටන්. ඒ වැරදි මතුවෙන හරිය අහෝසි කරගන්නත් පුළුවන්. මත්තරත් නැහැ. කවදාකවත් මේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන දේවල් මේ දරුවන් ගැන හිතලා හෝ අම්මා අප්පා ගැන හිතලා හෝ සාසනය ගැන හිතලා හෝ කද්දාකවත් නෑ. දන්නවා ඒ කොයි එකත් සංස්කාර බවටපත් වෙනවා. උපන්නාට මේලෝ වැනෙනවා විනා මිස වෙත පැමිණිච්ච දේ කරනවා මිස ඔය මොනම දෙයකටවත් අත දාන්නේ නැහැ. දරුවන් ගැන හිතලා හෝ අම්මා අප්පා ගැන හිතලා හෝ යුතුයකම් ගැන හිතලා හෝ රට ගැන හිතලා හෝ ඔය එක එක්කත් නැහැ මෙතෙන්දී අපිව බේරන්නේ. ඔය දරුවන්ට මේක බේරලා දෙන්න බෑ අපට. ඔය අපේ නැදයින්ට ඕක බේරලා දෙන්න බෑ. බුදුහාමුදුරු කියනවා මටත් බෑ කිය. ඔබ දැනගෙන ගියොත් උඹට ආපහු වෙන්න පුළුවන් මම ඒකට බන කියන්නම්. හැබැයි මට ඒ දේ කරලා දෙන්න බෑ. ඒ නිසා බුදුජානනාංශයේ සාසුන් වහන්සේ නමක් මිස ගැලවුම්කාරයෙක් නෙමෙයි. ඒකයි මේලා নানা ආකාර විදියට මේ චරිත මවලා ජවනිකා මවලා උන්වහන්සේ පෙන්වන්නේ උඹ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා හිටියත් උඹට පෙර කරපු ධර්මයේ සීපත් වෙච්ච ගමන් උඹට සතුප්පාද එනවා බොහෝම ඉක්මනට ඒක එනවා උඹ විශේෂ අධිකමයකට යනවා ඒක සමහරට උඹටම තේරෙනවා ඒක කලාතුරකින් නමුත් නැත්තම් 이르දි බල ප්‍රාතිහාර්ය සහිත දිවි ශ්‍රමණයන් වහන්සේලා ගිහිල්ලා දිවි ලෝකේ බණ කියනවා. වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි ප්‍රශ්නේ ආපහු හිත ගනි. හිත ගන්නකොට ඒ ඒ බරය ඒ ගන්න ශක්තිය නැති කරන්න මොනම දෙයක්වත් ලෝකේ නැහැ කියලා. මේක කොන මොන පොතකවත් ලියවෙන්නේ නැහැ. මොනම බණකවත් කියවෙන්නේත් නැහැ. අපි දන්න විදිහට තියෙන්නේ අකුසලයක් කෙරුවොත් අනිවාර්යයෙන්ම අපාගත වෙන්න ඕන කියලා. ඉතින් ඒ චිත්තත් සාරිපුත්ත දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ළඟට එනවා මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කියන්නේ වෙන නිකායක පැවිදි වෙච්ච කෙනෙක්. වෙන නිකායක කියන්නේ වෙන දෘෂ්ටියක. ඉතින් බුදුරජාණන් චානෝ මේ ඔබතුමන්ලගේ සාස්තුන් වහන්සේ ඔබතුමන්ලාට මේ ශීලයේ කියනවා. ඉතියා කියනවා මේ බෞද්ධෙක් කියන අපිට පංචිල් පදේ කියලා දෙනවා. කොහොමද කියලා දෙන්නේ? වතුම් මරන්න එපා. වතුම් මරුවොත් අපාගත වෙනවා. ඒක නිසා ඒක කරන්න එපා. ඔබ යම් යම් කෘත්‍යයක් බහුලව කරනවාද ඒ කෘත්‍ය අනුව ඔබේ මරණය සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ කියලා. හොරකම් කරන්න එපා. හොරකම් කරන එක මතක් වුණොත් අපාය යනවා. ඒක වැඩිපුර කෙරුවොත් ඔබ අපායට ඒක තීපත් වෙනට යනවා. පාමිත්‍යාචාරය කරන්න බෑ ලස්සනට. අපි හිතනවා දැන් මේ පන්සිල් කියන එක බෞද්ධයන්ට බුද්ධලෙට සින්න වෙලා තියෙන කියලා නෑ. එහෙම ගන්නෑ. මේ අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් කියන්නේ. ඊට පස්සේ ආනන්ද හැමතුරු ළඟ ඉන්නවා. ඉතින් පවක් කිරුවට පස්සේ ඒ කාන්තේම අපාය යනවා. කියලා වුණාට පස්සේ බුදුහාමුදුරු කියනවා ඉතින් එහෙමනම් ආනන්ද එකෙකුටවත් නිවන් දකින්න ඉඩක් නැහැ නේ මේක හැම එකම පව් කරලා තියෙනවා. හැම එකම අපාය යනවා. දැන් මේක පරහක් නැහැ නේ රින්ගණ තනක් නැහැ නේ. කවුද පව් කරලා නැත්තේ? ඊට පස්සේ බුදුහාමුදුරු අහනවා ආනන්දගෙන් ආනන්ද මිනිස්සු පව් කරනවා හැබැයි මොහු සතෙක් මරනවා. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24ම සත්තු මරනවා. ඌ සතෙක් මරන්න ඉඩ තියෙනවා. හැබැයි ඌ අමනෙක් නම් එක සතෙක් මරලා පැය 24ම කනගාටු වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සතුන් මර මර පැය 24 ගත කරන්න බෑ. හොරකම් කර කර පැය 24 ගත කරන්න බෑ. කාම මිත්‍යාචාරවත් පැය 24 කරන්න බෑ. බොරු කේලම් හිස් වචන කරන්නත් බෑ නිසා මිනිස්සෙක් වැරද්දක් කරනවා නම් කරන්න මෙච්චර පොඩ්ඩක් අනික් සම්පූර්ණ වෙලාවක් තියෙනවා පව් නොකරන වෙලාවක් ඒ මනුස්සයා දන්නේත් නෑ ඌ කතා කරන්නෙම කරපුවා ටික ගැන විතරයි. එහෙමනම් ඔය කියන තාලෙටම ඌ යනවා අපායට. නමුත් මම එකක් කියන්නම්. එතකොට ආනන්ද හැමර වැඳලා කියනවා සතාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා. අප කරන අනුකම්පා කළ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේකට තියෙන පිළියම කියන්නේ කියලා. බුදුරජාණන් කියනවා යා සතුන් මරනවා. එයා දැන ගන්නවා ඒ සතා ජීවත් වෙන්න කැමැත්ත තිබුණා. මම උගේ බෙල්ල කැපුවා. මැරුණා. ඊට පස්සේ තේරෙනවා ඒක නොකල යුත්තක් කියලා. එයා කල්පනා කරනවා මේ වැඩේ දිගට ගියොත් එහෙම වැඩේ අමාරු වෙනවා. ඊට පස්සේ සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ඒක කියලා නැත්තම් පාපෝච්චාරණ කරලා සේ සත්පුරුෂයා කියනවා ඔබට මෙහෙම වැඩක් කරතෑගි. මම සතුන් මැරුවා නම් දැන් උංග අනිත් පැත්ත තමයි ඔබ දැන් සතුන්ට අනුකම්පා කරපන්. මෛත්‍රී කරපන්. ඉතින් මෙයා දිගින් දිගටම දිගින් දිගටම බුදුරජාන්සේ කියනවා හතර දිසාවට මෛත්‍රී කරලා මෙයා ඊට පස්සේ සත්‍ය නොමරණ්ඩත් මෛත්‍රී කරන්නත් දිගටම කරගෙන කරගෙන ගියාට පස්සේ දවසක් එනවා. දවසක් එනවා මේ මෛත්‍රී බලය වැඩි වෙලා සතුම් මැරීමේ අකුසල කර්මය අඩු වෙලා ඒ අකුසල කර්මය අහෝසි වෙලා මේ මෛත්‍රී භාවනා නිසා කැමැතිනම් විපස්සනා කරලා නැත්නම් දිවි ලෝකේ යන්න පුළුවන්. ඒතර සතුම් මරපෙගේ දිවි ලෝකේ ගියා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මෙහිමයි මේකේ පාර ආනන්ද එක සැරයක් සත්‍යක් මරුවයි කියලා මිනිහ කපා ගාමි වෙන්නේ නැහැ. ඒ මනසට ඒක පිළියම් කරන්න ක්‍රමයක් තියෙන නිසා තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. ඒකටයි බුදුහාමුදුරුවෝ ශික්ෂා ක්‍රමයක් දෙන්නේ. ඒකටයි මේ ධර්මයේ තියෙන නෛර්යානික වෙලා තියෙන්නේ. නමුත් ආනන්ද මෙයා කියන විදියට මම සතෙක් මරුවා මම සතෙක් මරුවා මම සතෙක් මරුවා කියලා පිළියම් කරන්නෙත් නැතුව කනගාටු වෙවි හිටියොත් ඒකාන්තෙම අපාය යනවා. මොකද එයාගේ දෘෂ්ටිය වැරදි. පිළියම් කරන්න පුළුවන් බවක් එයා දන්නේ නැහැ. එහෙම සාස්ත්‍රුටි ලෝකේ ඉන්න බව දන්නෙත් නැහැ. නෛර්යානික සීසත් ධර්මයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒක නිසා අර විච්‍ය අකුසලයේ සමාදන් වෙවි සමාදන් වෙවි ඉන්නවනම් අකුසලයේ පුදුම විදියට බෝ වෙනවා. එනිසා වැරද්දක් නැවත කතා කරනවායි කියලා කියන්නේ ඒ වැරද්දටම සමාන අකුසල කර්ම ප්‍රදේශයක් ආයේ තමයි සමාදන් වෙනවා. ඒ වෙනුවට මතක තියාගන්න සතුන් මරලා වෙලා තියෙනවනම් මෛත්‍රී කියලා එකක් බුදුහාමසෝ දීලා තියෙනවා පුළුවන් තරම් සතුන්ට ප්‍රේම කරන්න. හොරකම් කරලා තියෙනවා නම් දානේ කියලා එකක් බුදුහාමර කියලා දෙනවා පුළුවන් තරම් දන් දෙන්න. කාමීත්‍යාචාරය කරලා පුරුදු කරලා තියෙනවා නම් පුළුවන් තරම් බෑන කාම වස්තුන්ට ආරක්ෂාව සලසන්න. බොරු කේලම හිස් වචන පරිසචනේ වැරදිලා තියෙනවා නම් බුදුන් සරණ ගියාට පස්සේ මතක තියාගන්න පුළුවන් තරම් කතා නොකර ඉන්න. කතා කරනවා නම් ධර්ම කතාවක් කතා කරන්න. මත්මන් බීලා පමාවට වැටලා තියෙනවා නම් සමාදන් වෙන්න ඊට පස්සේ මම අප්‍රමාද වෙනවා. පමා වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම දෙයක් නැත්තම් අපි ඔක්කොම අපාගත වෙනවා. බුදුරජාණන් කෙනෙක් ඇවිල්ලා වැඩ නැහැ මේ ලෝකෙට. බුදුරජාණන් මේ ධර්මයේ දේශනා කරන පිරිහිච්ච පිළිසකට. ඒකෙන් ඊටාත්ම කලාතුරකින් එක්කෙනෙක් සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා අලුත් වෙන්න කැමති මිනිහෙක් ඉන්නවා නම් මේ ධර්මේ හරියටම එතනින් කිදා බයිනවා. අලුත් වෙන්න කැමති නැතුව අර පරණ හන මිටිය කරේ තියාගෙන ඉන්නවනම් ඉතින් බුදුරජාණන්සේ මොනව කරන්නේ? ඒ නිසා සමහරෙකුට ඒකෙන් මත්නම් හිතා ගන්නවත් බෑ. එවැනි ධර්මතාවයක් හිත පිට ගියා, වැරදුනා, නැවත අරමුණට ගැනීම තමයි මං කල යුත්තේ කියලා කල්පනා වෙයි කියලා හිතන්න බෑ. ඒ තරම්ම අපේ හිත මාරපාක්ෂිකයි. අපේ හිත ඒ තරම්ම කෙලෙස්. නමුත් කවුරු හරි කිව්වට පස්සේ ඉර්ධිබඩ ප්‍රාතිහාර සහිත භික්ෂුන් වහන්සේටම දිවි ලෝකෙට ගිහිල්ලා අර දේවතාවට කිව්වට පස්සේ ඒ දේවතාවා ඒක පිළිගන්නවා කියලා කියන්නේ මොන්න තරම් දුර්ලභ දෙයක්ද කියලා හිතන්න. මෙහෙම ධර්මතාවයක් තියෙනවා මම කවදාකවත් අහලා නැහැ මං හිතුවේ අකුසල් කෙරුවොත් අපාය යනවායි කියලා මෙන්න මුන්ද මට කියනවා. ඒ අකුසල් සමාදන් නොවි ඊගාවට කරන දේ කරපන් සතිමත්වේ අන්දිකටම සතිමත් වෙන්න බලපන් කියනකොට සතිය අර අකුසලය අහෝසි වෙනවයි කියලා එයා තමයි මගේ ගැලවුම් කාර්යය. එයා තමයි මට හැබෑ වෙනසක් ඇති කළ දුන්නේ කියලා ඒ දේට පෙළඹෙනවා නම් උන්න ඕකයි සාසනය කියන්නේ. ඕකයි සාසනේ පණ. ඕකයි සාසනේ තියෙන නෛර්යානිකත්වය. ආන්න ඒක එක සැරේනේ වෙන්න ඕනේ. මුළු සංසාරෙටම එක සැරේ වෙන්න ඕනේ. වෙච්ච ගමන් එයා දන්නවා ලක්ෂ වාරයක් කිරුවත් ඕක වළක්වන්න කවුරක්වත් ලෝකේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් වෙච්චි පව් සමාදන් වෙවි ඉන්නවනම් ඒ අකා අසත්පුරුෂයෙක් මම කියනවා වචන ටිකක් මට හරියට සෙනක බණිනවා. එහෙම කෙනෙක් නොදකින් නොපතන් නොදෝමකි. එන්නවත් එපා මගේ පැත්තට. මොකද මගේ හිතත් මට නතර කරන්න බෑ. ආවොත් කරන්නේ හොම්බකට රිවර්ට් වෙන්න ගහනවා. නේ උඹ උඹ කරනවා නම් චරිචුරු ගන්නවා මයි ළඟට එන්න එපා. මගේ ඒක නෙවෙයි තියෙන්නේ මට එන්න hina වෙන කෙනෙක්. ඊගාට කල යුත්තේ මොකද්ද කියන කෙනෙක්. සත්පුරුෂයෙක්. නිර්මාණශීලී කෙනෙක්. මම තම්බි මිනිසෙක් වුණා සිපවලඳ ගන්නවා. එහෙම කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපි ආශ්‍රය කරන සමාජයේ කවදාක කනපින්දමට උදව් කරන්න යන්න එපා. ඒකත් අකුසලයක්. කනපින්දම් ගහන කෙනාට කියන්න ගිහිලි වෙලා ඕන තැනක ওই කුණු කුණු කුණු රෙදි හොදාගන්න මෙහි කෙලසන්න එපා. මේ කනපින්දම් ගහන අයටපත් උත්තර දෙන්න මගේ මහානකම තියෙන්නේ. ඒකට මගේ භ්‍රමචර්යය තියෙන්නේ. ඒකට යෝගාවචරය කියන්නේ. උඹයි මායි දෙන්නා විතර බල මීගාට කරන්න ඕනේ මොකද්ද කියලා. ඒකටත් උඹ ඒ වෙනකොට සතිය පිටුල තියෙනවා. දැන් බෑ සතිය පිටුවා. නිසා සතිය පිහිටවපු අයට මේ උසස් පෙළ පාඩමක් මේ උගන්නන. සතිය පිහිටවපු අයට උසස් පෙළ පාඩමක් ඒ පාඩම වෙන්න යා වරද්දාගෙන තියෙනවා. කෙලේශයක් ඇවිල්ලා තියෙනවා. හිත පිට ගිහිල්ලා තියෙනවා. ඒ හැම හිත පිට යෑමක්ම හැම වැරද්දක්ම යාට මේ බුදුහාමුදුරෝ දෙන අලුත් දේ ක්‍රියාත්මක කරලා බලන්න අවස්ථාවක්. ඉතින් කාට හරි හිතෙනවද ඒ වගේ හිත නරක වෙලා පිට ගිහිල්ලා අමාරු වෙලාවදී ඒ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඕන කෙනෙක් එක හදා බෙදා ගත්තර කමන්නේ නමුත් තමමුයි ගලවෙන්න ඕනේ. තමමුයි මේකේ ප්‍රශ්නේ තමන්ටයි මේක ඇවිල්ලා තියෙන කියලා දැනගන්න ඕනේ. මේ විදියට නැවත වැරදිච්ච තැනක ඉඳලා ආපහු gedera යන පාර, නිවැරදි කිරීමේ පාර, සතුප්පාදය, ක්ෂණ සම්පත්තිය, manussත්ව පටිලාභේ දරු දුර්ලභකම පිළිගැනීමේ ශක්තියේ ගෑනු පිරිමි ભેදයක් තියෙනවා කියන්නේ. ඒකේ නෑ. ඒකේ තියෙනවාද මේ පැවිදි පැවිදි ભેදයක්? ඒකේ තියෙනවාද මේ වස් වැඩි එක්කනට මේක ලේසි වස් අඩු එක්කනට අඩුයි කියලා එකක්? ඒකේ තියෙනවාද බෞද්ධ බෞද්ධ ભેදයක්? ඉතින් බෞද්ධය කොහෙද ඉන්නේ අද? මහා බූදලයකට අරගන්නවා අපි බෞද්ධයෝ අපි මේ ඔක්කොම සම්මා දිට්ඨිය තියෙනවා අනිත් ඔක්කොම මිච්ඡා දිට්ඨිය කියලා. නමුත් මේ කාරණාව තේරුම් ගත්ත අන්‍යාගමිකයෝ බෞද්ධයන්ට නයිපෙන පෙන්නනවා මේ අමනයෝ බුද්ධ ආගමක් කියලා එකක් ඔළුවේ තියාගෙන මෙලෝ හතරක් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කොච්චර ලේසි පණිවිඩයක්ද දීලා තියෙන්නේ. මේගොල්ලෝ අනික් අයට ලේබල් ගහන උඹලා මිත්‍යා දෘෂ්ටිකයි අපි සම්මා දෘෂ්ටිකයි කියලා. මං හිතන්නේ අපායේ වෙනසක් ඇති කියලා අපේ කට්ටිය සෑහෙන්න ඇති. මොකද අපේ කට්ටිය කල්ැතුම වැරදිච්ච දවසේ ඉඳලම නිකට අතේ තියන ආල්ලේ තියාගෙන අනේ බලන්නකෝ මට වෙච්ච දේ කියලා චර කණුපින්දම් ගහන එකනේ පුරුදු කරලා තියෙන්නේ. එනිසා එක වැරද්දක් කරලා එක සතෙක් මරලා ජීවිතේටම කනගාටු ඒ වෙනුවට මං කියන්නේ කනගාටු වෙන එක වෙනුවට මේ වෙන දෙයක් නෑ ධර්මයේ දන්නේ නැත්නම් ඒ වෙනුවට මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඒ වෙනුවට සතිය පිහිටීම බුදුහාමුදුරුවෝ කියලා දීලයි මේක පහත් කළ සලකන්නේ. එහෙම නැතුණි කණේ මට දිවි ලෝකයන්ට ලැබේවා මනුස් අපායන්ට නොලැබේවා කියලා ප්‍රාර්ථනාව නෙවෙයි. එයා දැනගන්න ඕනේ මේ සතා මරපු කෙනාට මරපු නැති කෙනාට වැඩිය මෛත්‍රී කරන්න ආවේගය වෙනවා වැඩි. සංවේගය වෙනවා වැඩි. ඒකයි ඔය දුත්තගාමිනී දුටුගැමුණු රජුරෝ චණ්ඩාශෝක නපුරු වැඩ කරපු ඔක්කොමලා පුදුමාකාර සද්ධාවන්ත උනේ ලේ පිට කපපු නිසා. ඒ නිසා මගේ යුනිවර්සිටි යාළුවෝ කියනවා මේ බුද්ධ ආගම හරියන්නේම හිතුවක් කාරින්න වගේලු උඹ දිහා බලනකොට පේන. මොකද ඒ තරම් පව් කරපු මිනිහෙක් මම. ඊට පස්සේ බුදුහාමුදුර එක නිවැරදි කිරීමේ ක්‍රමය දුන්නට පස්සේ මගේ බුදුහාමුදුර පිරුණම් පාච බුදුහාමුදුර කෙනෙක් නෙමෙයි පණ දින බුදුහාමුදුර කෙනෙක් දැනටත් බණ උගන්වනවා මට දැනටත් මට වරදිනවා වරදින හැම වෙලාවෙදීම මම බලන්නේ ආපහු වෙන පාර බලනකොට මෙන්න බුදුහාමුදුරු ඉස්සරහා ඉන්නවා. මෙන්න ධර්මයේ තියෙනවා. මෙන්න රැස්සී දෙනවා. මේගොල්ලෝ යනවා දඹදිව බුදුන් වඳින්න. යන්න සල්ලි මදි ඒකයි ප්‍රශ්නේ. නැත්තම් මෙලහට මහත්තර දරේ ගිහිල්ලා. නමුත් බුදුහාමුදුරුව කොහෙද ඉන්නේ? ඒක නිසා මේ චිත්‍ර කතාමවලා රූප ජවනික ඇඳලා බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ හිතේ තියෙන නැවත පිළියම් කිරීමේ හැකියාව. අපේ මනසේ නැවත පිළියම් කිරීමේ හැකියාව ඒක තමයි කල්ලචිත්තම් මුදුචිත්තම් උදක්කචිත්තම් පසන්නචිත්තම් විනීවරණ චිත්තම් මේ නීවරණ ටික තියෙන තාක්කල් අම්මනයි තිරිසං අපාය හොදලා ගන්න දෙයක් නැහැ ඒ නිවර්ණ අයින් කරුවයි කියලා මේ කක්ක කොටින් අයින් වෙන්න බෑ. හැබැයි දන්නව වෙනම මට්ටමක් තියෙනවා. ඕනේ නම් මේ කක්කවල ඉඳක් පුළුවන්. ඕනනම් අයින් වෙලා ඉන්නත් පුළුවන්. අන්නේ ඒගොල්ලන්ට තමයි මේ දෘෂ්ටි හදාගත්ත කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ නැති වෙච්ච සතිය නැවත සතුප්පාදේ කරගන්න. ඉතින් නිසා වර්ධිනකම් ඉන්න එපා සතිය පිහිටවන්න. පුළු පුළුවන් වෙලාවෙ හොඳට හයි යති තියෙන වෙලාවේ ජීවිතේ භද්‍ර යවුවනේ කලු කෙස්ටිබියේදී හයි යති තියෙන සතිය පිහිටව ගන්න. හැබැයි සතිය පිහිටුවයි කියලා වර්ධින්නේ නැහැ කියලා හිතන්න එපා. අන්න ඒකයි මෝඩකම. ඒ තියා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා රතන සූත්‍රයේදී යං කිංචි කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස පටිච්ඡාදාය අබබ්බතාදිත්ත පදස්ස වුත්තා මේ සෝවාන් උත්තමයෙන් ගැන කතා කරන්නේ සෝවාන් උත්තමයෙන් ගැන කතා කරලා කියනවා එයාටින් මේ වචනයෙන් හිතෙන් කයෙන් අකුසල් වෙන්න පුළුවන් එයාට එකයි බැරි එක වසන් ගන්න බෑ කදාත් වසංගම්යක් නැහැ. ඒක නිසා ඒ අකුසල් තුනම සිදු වෙන්න පුළුවන්. අපි හිතන්නේ සෝවාන් වෙනකොටම රැස් වී දෙන පටන් අරගන්නේ හරහා පෙනේ වීදුරු කෑල්ලක් වගේ උඩින් යයි. එහෙම නෙමේ සෝවාන් වෙනකොට අපිට අන්දන්න හදන හැටි. ඒක නිසා අපිත් එක්ක ඉන්න කෙනෙක් සතෙක් මරනකොට ඒ මනුස්සයා සෝවාන් වෙලා ඉන්නවද නැද්ද කියලා සතේ මාර සතා මරණ එකෙන් හෝ මැරණ එකෙන් අල්ලන්න බෑ. සෝවාන් කෙනෙක් අතින් ඒ දේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ මනුස්සයාට බැන්නොත් නැතකින් කාලකන්‍යයි කියලා අපරාධය අපාගත වෙනවා. අපරාධය අපාගත වෙනවා මේ මනුස්සයා මොන මට්ටමක ඉන්නවද කියලා එයාගේ ක්‍රියාවලින් දැනගන්න බුදුහාම කියන කවුරු ගානක් ආශ්‍රය කරලා බලන්න ඕනේ මෙයා සෝවන් වෙලාද නැද්ද කියන්නේ. අපි තන්නේ එව නෙවෙයි සෝවන් වෙනකොට වෙනම කඳක් ඇති වෙනම පාටක් ඇති වෙනම හැඩයක් ඇති වෙනම ක්‍රමයක් ඇති කියලානේ. ඒක නිසා භාවනා කරන එක නදන්නවා එහෙම මනෝලෝකයක් නෑ මේකේ. මේකේ තියෙන්නේ කිසිම গুপ্ত දෙයක්වත් නෑ. කරන එක නඩ දිනව නැවත සකස් කිරීමේ වේගය. වෙච්ච වැරද්දට නැවත පිළියම් කිරීමේ වේගයේ ලොකු දක්ෂකමක් තියෙනවා. මොකද එයා වැරද්ද වසන් ගන්න යන්නේ මානසික අසහනයක් තියෙන කෙනා පිස්සා මෝඩයා පුළුවන් තරම් කරන්නේ වැරද්ද වසංගනේ. ඒකෙන්ම දැනගත එක අසත්පුරුෂයා කවුද කියලා. ඉතින් අපි අසත්පුරුෂ නම් වැරදි වසංගනේ කරන පැත්තට අපි ඇදෙනවා. කක්කවට කක්ක ඇදෙනවා. අපි සත්පුරුෂ වෙන්න හදනවනම් මේ ලෝකේ දැනටමත් ඉන්නවා මේ වගේ වැඩ කරන අය කියලා දන්නවනම් හැකිතාක් Tamange වැරද්ද වැඩි කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණා. අනේ මට සමා වෙන්න ඒ වෙලාවදී මේක හිතලා කෙරුවද මොකක්ද දන්නේ නමුත් ඔබතුමාට හෝ ඔබතුමීට වෙච්ච වැරද්දට මට සමා වෙනවයි කියන එක බුදුහාම කියන සාසනේ පණ. අපි කොච්චර නිහතමානී වෙන්නද? අපි කොච්චර ධර්ම ගෞරවයක් ඇති කරන්නද? අපි කොච්චරක් බුද්ධ ගෞරවයක් ඇති කරන්න ඕනද තමන්ගේ වැරද්ද පිළිඅර ගන්න. එහෙම නැතු කොහොමද අපි මේ කුණු රෙද්ද හොදන්නේ? ඒ නිසා මේ සෝතානුද්ධත සූත්‍රය බුදුරජාණන්සේ තාම ගැඹුරක් අමුතු ක්‍රමයකට දේශනා කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු අනෙකුත් තැන්වල තියෙන ආචාර ධර්ම වලට විරුද්ධව යනවා වගේ. පව් කෙරුවා දිවිරෝ කියන්න පුළුවන්. පව් වෙන උනාට පස්සේ නැවත පිළියම් කෙරුවොත් පව නොකර භවනා කරාට වැඩිය විශේෂ ආධිගමයකට යන්න පුළුවන්. ඒක නිසා දැනටම සතිය පිහිටුවගෙන යම් ප්‍රමාණයක් ඒක අදාහගෙන ඉන්න කෙනා මුදුවට මතක තියාගන්න තමන් පිහිටවපු අදාහගත්ත සතිය කවදාවත් පාවා දෙන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් පාවා දෙන්නේ නැහැ. අපිට තියෙන ඒ කරන විශ්වාසයේ පිහිටුවගෙන සතුප්පාදේ කරන්න නැවත සැරයක් පෙරලිච්ච වාහනේ පාරට ගන්න කටයුතු කිරීම ඒක තමයි රතාචාර්යවරගේ දක්ෂකම. ඉතින් අද දවසේ ධර්මදේශනාවත් තමන්ම භාවනා කිරීමෙන් ඇති කරගත්ත අත්දැකීම අදහන සියලු වැරද්දකින් නැවත පිළියම් කිරීමේ ක්‍රමය දන්න දෙගුණයක් ආනිසංස ලබා ගන්න පුළුවන් මේ විශේෂ රහස සියලු දිනාටම වැටහීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා